අද මේ භාවනා වැඩපිළිවෙල පිළිබඳව දිනපතා පවත්වන ධර්ම දේශනා මාලාවේ පළමු අංගය හැටියට අපි තෝරගත්ත මේ සබ්බාස්ව සූත්‍රය හැකිතා තුරට අපි මේ පිළිබඳව සාකච්ඡා කිරීම හොඳයි කියලා. ආශ්‍රවයන් කියන්නේ පින්වතුනි මේ සංසාරයේ ආවරණය කරමින් නිතර ගලමින් උතරමින් වැස්සෙන කෙලස් සමූහයක. එනිසා බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයෙන් ප්‍රකාශ කළේ සබ්බාසෝ පරියායම් වෝ පික්කවේ දේසිස්සාමි. මානිනී මම නුඹලාට මේ ආශීල ආශ්‍රවයන්ගේ මූල හේතුව දේශනා කරමි තම් සුනාත එය හොඳින් අසව සාදුකම් මනසිකරෝත දේසිස්සාමි මෝ දේශනා කරන්නෙමි ජානතු ආම්බික්කවේ පසතු ආස්වානං කයං වදාමි මේ පින්වත්නි බුදුරයන් වහන්සේ දේශනා කරනවා දන්නා කෙනාට ඒ වගේම දකින්නා වූ කෙනාටයි මේ ආශ්‍රයන් කියන්නේ මම නෝ අජානතෝ නෝ අපස්සතෝ නොදක්නා කෙනාට නොදන්නා කෙනාට මේම කියමි කිංච භික්කවේ ජානතෝ කිං පස්සතෝ ආස්වානංකයෝ හෝති කුමක් දකින්නාවෝ කුමක් දන්නාවෝ කෙනාටද මේ ආශ්‍රයන්ගේ ශේවීම සිදුවන්නේ යෝනිසෝචකෝ මනසිකාරං අයෝනිසෝච මනසිකාරං මේ නුවණින් බැලීම කියන හොඳින් කල්පනාවෙන් ප්‍රඥාවෙන් බැලීම කියන යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ කාරණා දෙක දන්නා කෙනාට දකින්නා කෙනාටයි මම මේ ආශ්‍රයන්ගේ ශය වියම් පිළිබඳ නැත්නම් ආශ්‍රයන් පිළිබඳ හේතුන් දක්වන්නේ අයෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේවාසවා උපජ්ජන්ති නුවණින් නොබලනාට ආශ්‍රවයන් උපදිනවා මහණෙනි. උප්පන්නා චාස්වා පවද්දති. ඉපදුනා වූ මේ ආශ්‍රවයන් වැඩෙනවා. යෝනිසෝචකෝ වික්ඛවේ මනසිකරවතු අනුප්පන්නා ජීව ආසවන උපජ්ජಂತಿ. නුවණින් බලන්නාට මහණෙනි මේ ආශ්‍රවය නූපන්නා වූ ආශ්‍රවයන් උපදින්නේ නැහැ. ඒ වගේම උපන්නා ජාසවා පහේයන්ති. ඉපන්නා වූ මේ ආශ්‍රයයන් ප්‍රහීණයටපත් වෙනවා. මේක තමයි පින්නතුනේ බුදුරයන් වහන්සේගේ දේශනාව. එනිසා මේ ආශ්‍රයයන් පිළිබඳව අපි බොහෝසේ අසායතත් තව තවත් අහන තරමට පින්නතුනේ අපගේ දැනීම වැඩි වෙනවා. ඒ වගේම පින්නතුනේ නිවනට ලංවීම පිණිස අපිට ඒක හේතුවක් වෙනවා. ඒක තමයි ධර්මතාවයක් කියන්නේ පින්නතුනේ එකම දේ. අපි වරක් දෙකක් දැක්කට ඇසුවට ඒ දෙහි යථා තත්ත්වය නොපෙනෙන්න පුළුවන්. යථා තත්ත්වය දකින්න පින්නතුනේ සමහර කෙනෙකුට බොහෝ කාලයක් යනවා. එකම දේ එකම ආකාරයෙන් කොතෙක් දැක්කත් එකම දේ එකම ආකාරයෙන් තමයි පෙනෙන්නේ. නමුත් යම්සි දවසක පින්නතුනේ අපිට එහි වෙනස් බවක් දකින්න ගැඹුරු බවක් දකින්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී සමහර අවස්ථාවල එකම ධර්මයේ විවිධ අවස්ථාවල විවිධ අයට විවිධ විදිහට දේශනා කරනවා. එකම සූත්‍රයේ තියෙන දේ තවත් සූත්‍රයක දැක්වෙනවා පින්නතුනේ. එයින් අදහස් කරන්නේ ඒ පුද්ගලයාට ඒ ඒ අවස්ථාවේදී නැවත නැවත ඒ දැකීම ඇසීම නිසා ධර්මයේ පසක් කර ගැනීමට ඇති හැකියාව තිබෙන බවයි. නිසා පින්නතුනි මේ ආශ්‍රවයන් පිළිබඳ සූත්‍ර අපි කොච්චර අහලා තිබුණත් නැවත නැවත ඇසීම අපිට අපේ සමාධිය දියුණු වීමට අපගේ සිහිය දියුණු වීමට පින්නතුනි හේතු වෙනවා. මොකද නැවත නැවත එකම දේ එකම අරමුණ නැවත නැවත අපි බලද්දී ඒ පිළිබඳ උපේක්ෂා සහගතව සිහියෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් කැමැති වුණත් අකමැති වුණත් පින්නතුනේ ඒ තුලින් අපිට ආශ්‍රවයන් দমনය කරන්න පුළුවන් වෙනවා. නිසා බුදුරයන් වහන්සේ දේශනා කළා අතිවික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියන මේ සූත්‍රය. මොකද මේ පින්නතුනේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා දර්ශනයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් ආශ්‍රවය තියෙනවා. අත්තිපි ආසවා සංවරා පහතබ්බා. ඒ වගේම සංවරයෙන් සංවර වීමෙනුත් ප්‍රහාණය කළ හැකි ආශ්‍රයයන් තියෙනවා. අති ආසවා පටිසේවනා පහතබ්බා. ඒ වගේම අපි ඒවා පාවිච්චි කිරීමෙන් අපි ඇසුරු කිරීමෙන් ප්‍රහාණය කළ හැකි ආශ්‍රයයන් තියෙනවා. අත්‍යාසවා දිවාසනා පහතබ්බා. එවගේම ඉවසීමෙන් අපිට ප්‍රහාණය කළ හැකි ආශ්‍රවයන්ද තියෙනවා මුක්ති ආසවා පරිවර්ජනා පහතබ්බා වැලකීමෙන් මගහැරීමෙන් ඉන්නතිනි මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන්ද තියෙනවා අත්‍යාසවා විනෝදනා පහතබ්බා ඒ දුරු කිරීමෙන් පින්නතුනි ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන්ද තියෙනවා අත්‍යාසවා භාවනා පහතබ්බා වැඩිමෙන්ද ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් තියෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී කෙටියෙන් සඳහන් කළා. මේ සූත්‍රය කියන්නේ යම් කෙනෙක් ආශ්‍රවයන් හරියට දන්නේ නැත්නම් හඳුරන්නේ නැත්නම් පින්නතුනේ ප්‍රහාණය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ආයෝනිසෝ මානසිකාරයත් යෝනිසෝ මානසිකාරයත් හරියට හඳුරන්නේ නැත්නම් කොහොමද නුවණින් බලන්නේ මොකද්ද නුනුනින් බැලීම කියන කාරණා දෙක අවබෝධයක් නැති කෙනාට පින්නතුනේ ආශ්‍රයයන්ගේ ශයක් නැහැ. නිසා ආශ්‍රය අයෝනිසෝ මනස්කාරයෙන් බලන පුද්ගලයාට පින්නතුනේ සැප උපදිනවා. මම කවුද කියන හැඟීමක් ඇති වෙනවා. මම කොහේ ඉඳලා ආපු කෙනෙක්ද? මම කවුද? මං කවුරුන් වෙයිද? ඒ වගේම පින්නතුනි අතීතේ මං කවුරුන් වෙලාද හිටියේ මං අතීතේ කවුරුන් වෙලා ඉඳලාද මෙතෙන්ට ආවේ නැත්නම් කවුරුන් වුණාද ඊට පස්සේ ඒ වගේම අනාගතේ මා කවුරුන් වෙයිද කවුරුන් වී නැවතත් මා එයින් කවුරුන් බවට පත් වෙයිද කෙසේ වෙයිද කියලා සැක උපදිනවා ඒ වගේම මේ ජීවිතයේ ඒ තැනත්තා පින්නතුනි මේ විදිහට කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා මේ අයෝනිසෝ මානසිකාර්ය නිසා නිතරම සැකයෙන් ඒ තැනත්තා පසුවෙන. මේ ජීවිතය ගැන සැකයි පෙර ආත්ම භාව පිළිබඳව සැකයක් පවතිනවා. උන්නද නොඋන්නද මේ ජීවිතේ කෙරවල වෙනවද ඉදිරියටත් මම යනවාද කියන සැක සංකා පහළ වෙනවා. නිසා නුවණින් බලන කෙනාට පින්නතුනි මේ සියලු දෙනාම දුරු කර ගැනීමේ හැකියාව ඇති ඒ නිසා යෝනිසෝ මනසිකාරය තමයි මේ ජීවිතයක් ජය ගන්නට මේ සසර ජය ගන්නට මේ නිවන ලබන්නට අපිට උපකාර වෙන්නේ. නිසා පින්නතුනි මේ සූත්‍රයේ සඳහන් වෙන කාරණා තියෙනවා දර්ශනයෙන් ප්‍රහාණය කිරීම සංවරයෙන් ප්‍රහාණය කිරීම ඇසුරු කිරීමෙන් ප්‍රහාණය කිරීම ඉවසීමෙන් ප්‍රහාණය කිරීම එවැගේම දුරු කිරීමෙන් වැළකීමෙන් ප්‍රහාණය කිරීම එවැගේම භාවනා කිරීමෙන් ප්‍රහාණය කිරීම කියන කරුණු හතක් මෙතන තියෙනවා. වෙනතුනි මේ සූත්‍රයේ දෙස බලනකොට කවුරුත් කල්පනා කරන්න පුළුවන් මුලින්ම සඳහන් වෙන්නේ අත්‍යාසවා දර්ශනා පහතබ්බා කියන කාරණය. ඒ නිසා පින්තුනි කෙනෙක් හිතනවා දර්ශනයෙන් පහාණය කිරීම තමයි කරන්න ඕනේ. මුලින්ම අපි කල යුත්තේ දෙයි. ඊළඟට තමයි අපිට සංවරයෙන් ප්‍රහාණය කරන්න තියෙන කෙන හැඟීමක් ඇති කරගන්න. මේ විදිහට මේ සූත්‍රයේ අවසානයේ සඳහන් වෙන්නේ භාවනා පහතබ්බා කියලා. එහෙමනම් භාවනා කරන්න ඕනේ අපි මේ සෝවාන් වුණාට පස්සේ නේද අපි සිල් රකින්නටත් ඕනේ සෝවාන් වුණාට පස්සේ නේද? වගේම ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ සෝවාන් වුණාට පස්සේද? මේ ආදී වශයෙන් පින්නතුනි කල්පනා කරනකොට බොහෝ දෙනෙකුට සැක ඇති වෙනවා. ඒක සාධාරණයි. බොහෝ විද්වතුන් බවාද මේ විග්‍රහ කරද්දී ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම පිළිබඳ සත්වාසව සූත්‍රයේ මුලින් සඳහන් වෙනවා අත්තිවික්ඛේ ආස්වාද අසනා පහතබ්බා කියන කාරණේම මුල් කරගන්න. මෙහෙම කියනවා පින්නත්නේ ගතමේච වික්ඛවේ ධම්මා දස්සනා පහතබ්බා කියලා තමයි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මෙතන කියනවා තුස්ස අමනසිකාරණියානම් ධම්මානම් අමනසිකාරා මනසිකරණියානම් ධම්මානම් මනසිකාරා අනුප්පන්නා චේව ආස්වාන උපජ්ජති උප්පන්නා ච ආස්වා පහියන්ති සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදායාති යෝනිසෝ මනසිකරෝති තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීවල සීලබ්බත පරාමාසායාති මේ උච්ඡන්ති පික්කේ ආසවාදස්සනා පහතම් ද්‍රයන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනේ මෙතෙන්දි කොහොමද මේ දර්ශනයෙන් ප්‍රහාණය කරන්නේ ආශ්‍රවයන් ආශ්‍රවයන් ප්‍රහාණය කරන්න නම් මෙන්න මේ විදිහට යෝනිසෝ මනසිකාරයේ දෙන්න ඕනේ ඒ යෝනිසෝ මනසිකාරයේ යෙදෙන තනත්තාගේ ආශ්‍රවයන් නූපන්න ආශ්‍රවයන් නූපදී උපන්නා වූ ආශ්‍රවයන් ප්‍රහීනේ වෙයි මෙන්න මේ විදිහටයි සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති මෙන්න මේක දුකයි කියලා මේ ලෝකේ නැවති මේකේ මගේ කය සිතේම නැත්නම් මේ ආත්ම භාවය දුකයි කියලා ඔය යෝනිසෝ මනසිකාරය කරනවා නුවණින් බලනවා නුවණින් දකිනවා ඒ වගේම මේක පින්නතුනේ මේ දුක්ඛ සමුදයෝති මේ දුකට හේතුවයි කියලාත් ඔහු යෝනිසෝ මනසිකාරයෙන් බලනවා. ඒ නිසා දුක්ඛ නිරෝධෝති ඒ විදිහටත් මේක තමයි නිරෝධය කියලා යෝනිසෝ මනසිකාරයෙන් බලනවා. අනිත් අවසාන වශයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායාති යෝනිසෝ මනසිකාරෝති. මෙන්න මේ කාරණා හතර තමයි පින්නතුනි මේ දර්ශනා පහ තබ්බා. යෝනිසෝ මනසිකාරයෙන් දුකත් දුක ඇතිවීමට හේතුවත් දුක නැති කිරීම නැමැති නිරෝධයත් ඊට බාධක වෙන්නා වූ ප්‍රතිපදාව නැමැති නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් මෙන්න මේ කියන කරුණු හතර හොඳින් යෝනිසෝ මනසිකාරයෙන් සිහි බුද්ධියෙන් දැක්කේ නැත්නම් බැලුවේ නැත්නම් පින්නතුනි ඔහුට දර්ශනීය භාතප්පා කියන මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාසා කියන මේ ධර්මතා තුන ප්‍රණී කරන්ස බෑ. එහෙමනම් පින්නතුනි අපි පළමුවෙන්ම කරන්න ඕනේ මේ සෝවාන්වි පසුව සංවරයට යන්නද කියන කාරණය තම තමන් විසින් නුවණින් කල්පනා කරන්න ඕනේ. ඒ නිසා වින්නතුනි අපි මුලින්ම කල්පනාවට ගන්න ඕනේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන තැනැත්තෝ මේ දෙවෙනි කාරණය තුන්වෙනි හතරවෙනි පස්වෙනි කාරණා ඉතාම වැදගත් කොට සලකන්න අන්නේ කාරණා ටික පිළිබඳව හොඳ අවබෝධයක් නැත්නම් තමන්ට මෙන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ හැකියාව නැති වී යනවා. ඒ නිසා පින්නතුනි අපි අත්තිවික්කවේ ආසවා සංවරා පහතබ්බා කියන තැනට යන්න ඕනේ පළමුවෙන්. සංවරා පහතබ්බා කියනකොට පින්නතුනි ප්‍රථමයෙන් සීල සංවරය තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය තියෙනවා. සති සංවරය තියෙනවා. ඥාන සංවරය තියෙනවා. විරිය සංවරය තියෙනවා. කන්ති සංවරය තියෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කරුණු ටික තමයි අපිට මෙන්න මේ යෝනිසෝ මනසිකාරයට යන්න උපකාර වෙන ධර්මතා ටික. ඒ නිසා අපි විසින් මුල්ම වශයෙන් මේ සංවරා පහතබ්බා කියන කාරණේ සියයට කරගෙන විග්‍රහ කරලා බැලුවොත් හොඳයි කියලා අපි කල්පනා කරනවා. මේ නිසා සංවරය කියන තැන පින්නතුනි අපි කවුරුත් දන්නවා ඉන්ද්‍රිය සංවරය මුල් වෙනවා. මේ ඉන්ද්‍රිය සංවරය කියනකොට සෑම සිළු දෙනාම අසා තියෙනවා තමන්ගේ ඇසකන නාසය ආදී මේ ඉන්ද්‍රිය සමූහය සංවර කරගත යුතු බව මේක පින්නතුනි ඊටාම වැදගත් කාරණයක් කතමෝච භික්කවේ ආසවා සංවරා පහතබ්බා ඉද භික්කවේ භික්ඛු පටිසංකා යෝනිසෝ චක්කුන්ද්‍රිය සංවරෝ විහෙරති මොකක්ද මේ සංවරයෙන් ප්‍රහාණය කරන්නේ මහණෙනි මහණෙනි චක්කු ඒ කියන්නේ භික්කවේ භික්කු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවරොස් විහෙරති සංවතෝ විහෙරති ඒ කියන්නේ ඔහු නුවණින් කල්පනා කරලා තමන්ගේ ඇස ආරක්ෂා කරගන්න ඕනේ එහෙම ඇස ආරක්ෂා කරමින් ඔහු වාසය කරනවා යං හිස්ස භික්කවේ චක්ඛුන්ද්‍රිය සංවරං අසංවතස්ස විහෙරතෝ පජ්ජයං ආස්වා විගත පරිලාහ චක්ඛුන්ද්‍රිය සංවර සංවතස්ස විහෙරතෝ එවංසති ආස්වා විගත පරිලාහ නෝති මේ කියන්නේ පින්නතුනි යම් කිසි කෙනෙක් මේ ඇස ආරක්ෂා කරනවා නම් ඇස ආරක්ෂා කරන්නේ නැති කෙනෙක් විසින් උපදවන්නා වූ ඒ විගත පරිලාහව තමන්ගේ දැවිලි තැවිලි ඇති වෙන උනහට ගන්නා වූ ආශ්‍රවයන් පිළිබඳව කතා කරත් මෙන්න මේ ඇස ආරක්ෂා නොකරන කෙනාට උපදින්නා වූ මේ දැවීම් තැවීම් මා පීඩන චක්කුන්ද්‍රියේ සංවරයටපත් වූ තැනැත්තාට නොවේ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්නතුනි අපි සංවරය පිළිබඳව ඉතාම වැදගත් ඒ පළමු කොට සැලකිය යුත්තම් අපි දෛනිකව කටයුතු කරද්දී අපිට ජීවත් වීම පිණිස ලබා දීමේ ඇති ඉන්ද්‍රිය විශේෂයෙන්ම පහක් චක්කුසෝත ගාන ජීවහා කාය මෙන්න මේ ඉන්ද්‍රිය පහ පින්නතුනි තමයි කියන්නේ කාම කියලා මේ ඉන්ද්‍රිය පහ තුලින් ඇතුල් වෙන්නා වූ අරමුණු අයෝනිසෝ මනසිකාරයෙන් බලලා ක්‍රියා කළොත් ඒවා කාම වස්තුන් බාටපත් වෙනවා. ඒ නිසා කාමයන් නිසා ආශ්‍රවයන් ගලාගෙන එනවා පින්නතුනේ ආශ්‍රවයන් කියන්නේ උතුරා වැగిරෙන දේවල්. ඒ නිසා යමක් පල් වෙනකොට යමක් පැහැෙනකොට ඒ උතුරා වැగిරෙනවා ඒවට තමයි ආශ්‍රව කියන්නේ. ඒ නිසා මේ ආශ්‍රව බවට පත් වෙන මේ අපේ අරමුණු ආශ්‍රමයන් නොවන විදියට අසකන නාසය දිවකය ආරක්ෂා කර ගැනීම තමයි පින්නතු යෝනිසෝ මනසිකාරයෙන් කරන්න වෙන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරය කියනකොට පින්නතුනේ අපි රූපයක් දකිනකොට ඒ රූපය පිළිබඳව ප්‍රවේශම් වෙන්න ඕනේ. ප්‍රවේශම් නොවී ඒ රූපයට නතු වෙලා ඇසට වමනා විදිහට ක්‍රියා කරන්න අපි දෙනවා නම් පින්නත්න ආශ්‍රයයන් උපදිනවා. සෝ චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නාම බංජනක් ගාහි. අපි මෙන්න මේ විදිහටයි ක්‍රියා කරන්න ඕනේ. රූපයක් ඇසට යොමු එනකොටම පින්නතුනි අපි ඒ රූපය ආධිනස මනස්කාරයෙන් බැලුවොත් අපි ඒ රූපේ නිමිති ගන්නවා. ඒ පිළිබඳව අනුභ්‍යංජන ගන්නවා. මේ රූපේ මනාපයි ප්‍රියයි. ඒ නිසා අපි ඒ විදිහට රැවටිලා ආකාර ආදී සටහන් ගැනීමට අනිව්‍යංජන. ඒ වගේම නිමිති වශයෙන් ගන්නකොට හිතින සෝවාව. ඒ නිසා අපි අයෝනිසෝ මනසිකාරයෙන් රූපයක් බැලීමෙන් ආශ්‍රවයන් උපදින නිසා යෝනිසෝ මනසිකාරයෙන් මේදී බැලිය යුතුයි කියන කාරණය බුදුන් වහන්සේ දේශනා සෝ චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගායේ හෝති ඥානව්‍යංජනක් ගායේ යත්වා අධිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංමුතං විහෙරන්තං යම් තාක්කල් අපි මේ චක්කු ඉන්ද්‍රිය අසංවරව අපි වාසය කරනවා නම් ඒ පිළිබඳව අවිජ්ජා දෝමනස්සා පාපක කුලස්සලා ධම්මාන් වාසවේය ඒ නිසා පින්නතුනේ අපි ඇස ආරක්ෂා නොකළොත් සිද්ධ වෙන්නේ මේ ආශ්‍රවයන් කියන අවිජ්ජා දෝමනස්ස. විසම ලෝභයත් ඒ වගේම පටිඝාදී සංඥාවෙන් යුතුවේ ගැටීමක් සංඛ්‍යාත දෝමනස්සේ කියන මානසික දුක කියන මේ අකුසල ධර්මයන් ලාමක අකුසල ධර්මයන් තමා කරා එන තමා වෙලා ගන්න තමා වසංගයට ගන්න අනේ නිසා තස්ස සංවරය පටිපජ්ජති ඒ නිසා ඇසේ සංවරයේ පිළිබඳව අපි පිළිපදිනවා. රක්කති චක්ඛේන්ද්‍රයන් අපි චක්ඛේන්ද්‍රය ආරක්ෂා කරනවා. ඇස ආරක්ෂා කරන්න ඕනේ. චක්ඛේන්ද්‍රිය සංවරං ආපජ්ජති. චක්ඛේන්ද්‍රිය සංවරයට අපි පැමිණෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කාරණය අපේ මනසෙන් ගිලිහි යනවා මේ අවස්ථාවල් වෙනකොට මේ චක්කු ඉන්ද්‍රිය විතරක් නෙමෙයි සෝත ඉන්ද්‍රිය. ඒ වගේම ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා මේ ඉන්ද්‍රිය පහ. තවත් තියෙනවා. මනසත් මේකට ඇතුල් කර ගන්නවා ඉන්ද්‍රියක් හැටියට. හේතුව පින්නතුනේ මේ දවස පුරා අපි දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ අරමුණු මනස විසින් නැවත නැවත ගනිමින් මඤ්ඤණා කරන නිසා මනේන්ද්‍රියත් ආරක්ෂා කරගන්න ඕනි යෝනිසෝ මනස්කාරය. මේ නිසායි පින්නතුනි බුදුරජාන් වහන්සේ මේ සංවරය පිළිබඳව ඉතාම ගැඹුරින් දේශනා කළේ. මේ සංවරය කරගන්න පුළුවන්කමක් නැහැ පින්නතුනි නිකම්. මේ සංවරයට තුඩු දෙන කාරණා කියනවා. මේ සංවරය නිසා තව සම්පූර්ණ වෙන කාරණාවක් තියෙනවා. යම් තැනක සීලය සංවර වෙන්න ඕනේ නම් සීලය සම්පූර්ණ වෙන්න ඕනේ නම් ඉන්ද්‍රිය සංවර විය යුතුමයි. ඉන්ද්‍රිය සංවරයක් නැති තැන සීලය සංවර වෙන්නේ නැහැ. අපි කොතෙක් සිල් සමාදන් සිල් ආරක්ෂා කිරීමට අදිෂ්ඨාන පූර්වකව කටයුතු කළා අපේ ඉන්ද්‍රියන් අසංවර නම් ඒ ඒ මොහොතේ ලාමක අකුසල් දහම් මතුවීමේ වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අප විසින් මේ ඉන්ද්‍රිය සංවරය අපි ජීවිතයෙන්ම උත්සාහ කරමින් පින්නතුනි වඩන්ට ඕනේ. නිසා යෝනිසෝ මනසිකාරයම තමයි මේකට පින්නතුනි උපකාර වෙන්නේ. මේ යෝනිසෝ මනසිකාරය ගැන කතා කරද්දී පින්නතුනි සීයෙන් බලන්ට වෙනවා යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් බැලීම උනත් අපි ඒකට කියනවා සම්පජන්ණය කියලා. ඒක සම්පජන්ණයෙන් විතරක් නෙමෙයි සම්පජන්ණයට තුඩු වෙන්නේ මොකද්ද කියන කාරණයක් අපි දැක ගන්න ඕන. සම්පජන්ණයට තුඩු වෙන්න පින්නතුනේ සිහිය. සිහියක් නැත්තම් නුවණින් බලන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. සිහි නුවණ නැත්තම් යෝනිසෝ මනසිකාරය නැහැ. ඒ නිසා අපේ සිහින් මුළු දවස පුරාම කටයුත්තේ යෝනිසෝ මනසිකාරයෙන් අපි ඉන්න ඕනේ. මේකට කියනවා අප එළඹීගත් සිහිය කියලා. මෙන්න මේ එළඹීගත් සිහියෙන් නුවණින් පින්නතුනේ අපි බලනවා නම් අපේ ඉන්ද්‍රියන් දිහා අපි ආරක්ෂා කරගන්නවා නම් අපේ මේ ඉන්ද්‍රියන් අපිට ආශ්‍රවයන් දමනය කරන්නට පුළුවන් ආශ්‍රවයන් ප්‍රහීණය කරන්නට පුළුවන් සංවරය. මෙතෙන්දී පින්නතුනි ඇහැට යම් අරමුණක් යොමු වුණොත් ගමම්ම ඒ ඇහෙන් පින්නතුනි අකුසල් දහම් උපදින්නේ නැහැ ආශ්‍රවයන් උපදින්නේ නැහැ. ඇයට ඕනතරම් අරමුණු පිළිගැනීමට හැසූදානම්. ඇහැ කියන්නේ පින්නතුනි සෝත චක්කු ප්‍රසාදයට. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ පින්නතුනි ඇසේ තියෙන දිලිසෙන ගතියට. ඒ ගතිය තමයි පින්නතුනි රූපේ පිළිගන්නේ. ඒ ගතිය තුල තමා පින්නතුනි චක්කු විඥානය උපදී. අරමුණ හා ගැටෙන වෙලාවට මේ චක්කු ඉන්ද්‍රියේ නැත්නම් චක්කු ద్వාරයේ අපේ රූපයක් පිළිබඳව විඥානයක් හටගන්නවා. චක්කු විඥානය හටගන්නේ මෙන්න මෙතන. චක්කු විඥානයේ කුසලයක් අකුසලයක් නැහැ. චක්කු විඥානය හටගත්තා ඒට පාදක වුණා රූපයක් ඒ වගේම පින්නතුනි චක්කු ප්‍රසාදයක් මේ තුන් දෙනාගේ එකතුවටයි බුදුරයන් වහන්සේ සඳහන් කළේ තින්නම් සංගති පස්සෝ මේ තුන් දෙනාම එකතු වෙනකොට ඒට අපි කියනවා පස්සේ කියලා ස්පර්ශය කියනවා ඇත්තම කාරණේ නම් රූපය චක්කු ප්‍රසාදේ හා ආලෝකයේ නැත්තම් ආලෝකයේ තුලින් ඒ ගැටණිය වුණු නිසා මේ ප්‍රධාන වශයෙන් ක්‍රියාකලේ වර්ණේ මේ වර්ණය නිසා තමයි පින්නතින චක්කු ප්‍රසාදයට වර්ණයක් නිසා ඉපදුනා චක්කු විඥාණය මේ තුන් දෙනාට තුන් දෙනාගේ එකතුවට පස්සේ කියනවා. නිසා පස්ස පච්චා වේදනා මේක නිසා පින්නතින විඳීම කියන වේදනාව ඇති වෙනවා. නිකම්ම නෙමේ අපි කරන දෙයක් නෙවෙයි මේක ධර්මතාවයක් ඒ නිසා වේදනාවක් ඉපදීම පින්නතින සර්ව සාධාරණයි එහිත් අකුසලයක් නැහැ මෙන්න මේ විදියට අපි පස්සපච්චා වේදනා කිව්වා වේදනාවෙන් පස්සේ පින්නතුනි වේදනාව අපි සංඥාවකින් හඳුනා ගන්න ඕනේ. වේදනාව සංඥාවෙන් හඳුනාගත්තත් සංඥාවත් පින්නතුනි මගේ නෙවෙයි නම් එතනත් අකුසලයක් නෑ. නමුත් ඊට පස්සේ පින්නතුනි අපි චේතනාවලට යන අකුසල කුසල් උපදින්නේ නැතෙන්නේ. රූපයක් දැක්කාම රූපයක් රූපයක් විදිහට අපි පිළිගන්න පුළුවන් නම් ඒ වගේම ඒ තුලින් අපි අනුභ්‍යංජන ගන්නෙ නැත්නම් ඒ පිළිබඳ නිමිති ගන්නෙ නැත්නම් මේ ස්ත්‍රියක් නැත්නම් මේ පුරුෂයෙක් මේ යෞවනයෙක් මේ යෞවනියක් ඒ වගේම බොහොම ලස්සනයි මෙන්න මේ ආත්මපසක හොඳයි මෙහෙම හැඩයි මේ විදිහට අපි කල්පනා කරනවා ඒ නිසා පින්නතුනි අපේ චක්කු ඉන්දියා සංවර වෙනවා මේ අසංවර වුණු නිසා පින්නතුනි අපිට සිදුවෙන්නේ ආශ්‍රයයන්ට ඉඩ දීමක්. එහෙමනම් ආශ්‍රයයන්ගෙන් වළකින්න නම් අපි සංවරය කරගන්න ඕනේ ප්‍රථමයෙන් මෑස. ඒ වගේම අපි මේක අභිධර්මයේ පැත්තට යොමු කරනවා නම් පින්නතුනි අභිධර්මයේ තමයි මේක හරියාකාරව විස්තර කරන්නේ. අභිධර්මයේ පිළිගන්නේ නැහැ සමහරුන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක්ද කියලා සමහර අය සැක කරනවා. ඒ වගේම මේ කවුරුන් විසින්ද කොතන දේශනා කළේ කියලා ප්‍රශ්න නගනවා. සමහර අය කියනවා මෙහෙම තිබුණා සමහර අය නැහැ කිව්වත් පින්නතුණි අපිට බුදුරජාණන් වහන්සේ උගන්ලා තියෙනවා කවුරුත් කී ප්‍රමාණයට පිළිගන්න එපා නුවණින් බලලා ඔබට වැටෙනවා නම් නුඹගේ නුවණට ඒක යොමු වෙනවා නම් ඕනක් පිළිගන්න. ඒ නිසා පින්නතුනි අපි විසින් මේ සරල ධර්මතාවය දැනගෙන ඉන්නවා නම් පින්නතුනි මෙන්න මේ චක්කු විඥානය කොයි විදිහටද උපදින්නේ කොයි විදිහටද කෙලෙස් දහම් මතුවෙන්නේ කියන කාරණේ Tamanට අවබෝධ කරගන්න පහසු වෙනවා මේවා දැනගෙන උන්නට පින්නතුනේ ඒවා Tamanට වැඩි වෙන්නේ නැහැ නුවණ ඇති කෙනා මුලා වෙන්නේත් නැහැ ඒ නිසා අපි ධර්මයට වහල් නොවි අපේ සිතට ඉඩ දෙන්න ඕන ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සිහියෙන් සහ නුවණින්. ඒ සිහියෙන් සහ නුවණින් ඉඳීම නිසා සති සම්පජාන සූත්‍රය පිළිබඳව අපිට කල්පනා කරනකොට සති සම්පජාන සූත්‍රයේ සඳහන් වෙනවා පින්නතුනේ යම් කිසි කෙනෙක් සිහි නුවණින් ඉන්නවා නම් සිහි නුවණින් බලනවා නම් කටයුතු කරනවා නම් අන්න ඔහුට ඇති වෙනවා පින්නතර ඉන්ද්‍රිය සංවරයට පෙර ලැජ්ජා බය කියන ධර්මතා දෙක. මේ ලැජ්ජාවත් බයත් තමයි පින්නතර මේ සසර අපේ ගමන වලක්වන්න පුළුවන් අපිට උපකාර වෙන්න පුළුවන් ප්‍රධානම ධර්මතාවය. ඒ නිසා මෙහි සඳහන් වෙන යෝනිසෝ මනසිකාර්ය සති සම්පජන්න ආදී මේ ධර්මතා පිළිබඳව ප්‍රගුණත්වයක් ලබන්න කල්පනා කරන මේ මිනිස්යා විසින් නැනවත් මිනිස්යා විසින් කළ යුත්තේ පින්නතුනි ලැජ්ජා බය කියන කාරණා දෙක තමන් තුළ වඩා ගැනීම. ලැජ්ජා බය කියන්නේ හිරියොතප්පේ. හිරියොතප්පේ කියන්නේ කුසල පක්ෂයේ චෛතසික වශයෙන් සඳහන් වෙන දේවල්. ඒ නිසා මේ ධර්මතා එකක්වත් පිටින් ගේන්නේ නැහැ. කුසල් හෝ අකුසල් පක්ෂයේ සෑම දෙයක්ම පින්නතුනි මේ సంతාණයට ගලාගෙන ඉන්නේ නිතෙටින්මයි. ධර්මතා වශයෙන් අපේ තියෙනවා සිත් ධර්මතා වශයෙන් තියෙනවා අපේ චෛතසික ඒ නිසා අපි මෙන්න මේ චිත්ත චෛතසික වලට සංස්කාර කියනවා මේ සංස්කාර තමයි පින්නතුනේ අපි සංස්කාර තමයි මේ පින්නතුනේ සංසාරයේ අපි උදිකේගව ගෙනියන තේ එනා සංස්කාර විනාශ කරන්න පුළුවන්ද සංස්කාර ලෝකේ තියෙනවා අපිට විනාශ කරන්න බෑ අපිට අවබෝධ කරගන්න ඕන මේ සංස්කාරය ඒ අවබෝධ කරගෙන අපි බලන්න ඕනේ කොයි විදිහටද මේ අපේ සසර ගමන නවත්වා ගැනීමට යොදාගන්නේ කියන කාරණා. නිසා කුසල සංස්කාර තියෙනවා. ඒ පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනන්ජාවි සංස්කාර ඇති වශයෙන් ඒ නිසා පින්නතුනේ අපි දැනගන්න ඕනේ සංසාර ගමන නතර කරන්නට මේ යෝගාවචර පිරිසද මේ ස්ථානෙට පැමිණලා මේ විදිහට තාමත් කැපවීමකින් විවේකයේ යෙදෙනවා. විවේකයේ කියන වචනය තමයි මේකට ඉතාම ගැළපෙන වචනේ. භාවනා කියන වචනයට වඩා ඉතාම හොඳ විවේකව ඉන්නවා කියන එකයි. කායික විවේකයක් මානසික විවේකයක් තියෙනකොට තමයි පින්නතුනේ අපිට මෙන්න මේ සති සම්පජාන්නේ දියුණු කරන්න පුළුවන් වෙන්නේ. සති සම්පජාන්නේ දියුණු කරන තැනත්තාට નિરાයාසයෙන්ම පින්නතුනි ඇති වෙන්නේ කුමක්ද? ලැජ්ජා බය. හිරියොතප්ප දෙක. හිරියොතප්පේ තියෙනවා නම් හිරියොතප්පෙන් සමන්නාගත පුද්ගලයාට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙනවා කියා බුදුරයන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක ඇස ආරක්ෂා කිරීම පිළිබඳව අපි කතා කළා. මේ විදිහටමයි පින්නතුනි කන ආරක්ෂා කරන්නටත් ඕන. නාසය දිව කය ආරක්ෂා කරන්නටත් ඕනේ. මෙන්න මේ විදිහටමයි. අපි ජීවත් වෙන්න අපිට දී තියෙන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මවල ඒ වගේම අපේ ජීවිතේ පවත්වා ගැනීමට බාහිරව ඇත්තව මේ අරමුණු වල ඇත්තව ඒ උපකාරක தත්වයෙන් බැහැර වී අපි ඒවාට වසඟ වී අපේ සසර ගමන දික් කර ගැනීමට ඒවාට ඉඩ දෙනවා නම් පින්නතුනේ අපි මෙතනින් සංස්කාරයන් ප්‍රහාණය කරනවා වෙනුවට මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරනවා වෙනුවට අපි කරන්නේ ආශ්‍රවයන් වැඩිම. ඒ නිසා මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට ඉන්ද්‍රිය සංවර කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ සඳහන් වෙන්නේ මේ දර්ශනා පහතබ්බා කියන කාරණයට තුඩු දෙන හැටි. ඒතර දර්ශනා පහතබ්බා කියන්නේ කුමක්ද? සුවාන් මාර්ගඥානයෙන් කෙලෙස් ධර්ම තුනක් නැත්නම් ආශ්‍රවයන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා තුනක් ප්‍රහාණය කිරීම. ඒ ප්‍රහාණය කිරීමට පින්නතනේ අපි මේ සංවරය යොදා ගන්න ඕනේ. ඒකට මේ සංවරය යොදා ගන්නකොට බුදුරජාණන් වහන්සේ සම්පජාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කෙනාට සීලය සම්පූර්ණ වෙනවා. සීලය සම්පූර්ණ වෙනවා නම් සීලය සම්පූර්ණ වූ පුද්ගලයාගේ සිත ප්‍රමෝදයටපත් වෙනවා. ප්‍රමෝදයටපත් වෙනවා කියන්නේ එක්තරා විදියක පීති සමනසසගත තත්ත්වයක් සිටේ ඇති වෙනවා. ඒක පින්නතුනි සිල්වන්ත කෙනෙක් සීලය මෙනෙහි කරනකොට Tamanට අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා යම් අපහසුතාවයක් ඇති වුණු අවස්ථාවක භාවනා යෝගීන් පමණක් නෙවෙයි දැහැමි කීපිනුතුන් වවා තමන්ගේ සීලය මෙනෙහි කරලා ඒ පුලින් සත්‍යක්‍රියා කරපු අය බොහෝ ඉන්නේ. තමන්ගේ ලෙඩතු තමන්ගේ පවුලේ අයගේ තියෙන වසන නසා ගැනීමටත් මේවා පින්නතුනේ සීලයම තමන්ගේ ආවර්ජිනේ කළ සත්‍යක්‍රියා කරපු අවස්ථා අතීතයේ මේ මෑත වර්තමානයේ තියෙනවා. ඒ නිසා මේ සීලය සම්පූර්ණ වෙනකොට ඒ ආවර්ජනා වෙනකොට පින්නතුනේ ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය ඇති වෙන පුද්ගලයාගේ ප්‍රීතිය උතුරා යනවා. ප්‍රීතිය කියන්නේ පින්නතුනි භාවනා යෝගීන් හඳුනන දෙයක්. Tamange කය පිනා යාම, කිටි කැවි යාම, කිලි පොලා යාම මෙන්න මේ විදිහට පින්නතුනි තාම සුඛදායක හැඟීමක් තමයි ශරීරයේ පුරා පැතිරෙන්නේ. මේ වගේ දේවල් වලට පින්නතුනි ආසා නොකර නොඇලී අපේ අරමුණේම අපි සිහිය පිහිටවාගෙන ඒ විදිහට කටයුතු කරගෙන යනවා නම් අන්නේ අවස්ථාවේදී පින්නතුනේ ප්‍රීතිය ඊටාම උස්සන්න බවට පත් වෙනවා. මේ ප්‍රීතිය නිසා වගේම පින්නතුනි තවත් ධර්මතාවයක් මේ පිටිපසින් වැඩෙන්න පටන් ගන්නවා. ඒ තමයි පින්නතුනි සුඛය. කායික සුඛය, මානසික සුඛය, එහෙම නැත්නම් චෛතසික සුඛය සහ චිත්ත සුඛය මේ දෙකක් තියෙනවා. ඒ නිසා ඒ සුඛේ පස්සද්ධිය කියන්නේ මේකමයි වැඩෙන්නේ. පස්සද්ධිය කියන්නේ සංසඳීම. ඒතර සංසිඳීම තුළින් පින්නතුනි අපි බලාපොරොත්තු වෙන්නේ ගතචිත සංසිඳෙනවා නම් එතන සමාධිය තියෙනවා. සමාධියට සිත ගමන් කරන්නට පින්නතුනි සංසිඳීම වමනාවයි. ඒක තමයි පස්සද්ධි සම්බොච්චංග කියලා අපි අහලා තියෙනවා. පස්සද්ධි ප්‍රීති විතක් විර්චාර ප්‍රීති පස්සද්ධි මේ ආදී වශයෙන් පින්නතුනි මේවා සඳහන් වෙන ධර්මතා. ඒ නිසා අපි සීලය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවනම් අපේ පස්සද්ධිය සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් සීලය අවශ්‍යයි. සීලය සම්පූර්ණ වෙනකොට පස්සද්ධිය ඇති වෙනවා වගේම පස්සද්ධිය නුකුරා යනකොට පින්නතුනි සමාධිය ඇති වෙනවා. සමාධියයි කියලා කියන්නේ පින්නතුනි චිතේ ඒකාග්‍රතාවය. මෙන්න මේ ඒකාග්‍රතාවයේ අරමුණු කරගෙන තමයි අපි මේ සීලය සංවර කරගත්තේ. මෙතෙන්ට එන්න බෑ පින්නතුනි ඇහැ සංවර නොකර. මෙතෙන්ට එන්න බෑ පින්නතුනි අනිත් ඉන්ද්‍රියන් සංවර නොකර. ඒකට ඒ සංවරයට අපි පාදක උනේ කුමද්ද යෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාරයේ කුමද්ද අයෝනිසෝ මනසිකාරයේ කුමද්ද කියන දේ අපි හොඳින් දැනගෙන හිටිය නිසා තමයි පින්නතුනි හරි මාර්ගය අපිට හොයාගන්න පුළුවන් වුනේ. මෙන්න මේ විදියට සීලය සම්පූර්ණ වෙද්දී සමාධියට පැමිණෙද්දී ඒ සමාධිය තුළින් පින්නතුනේ බලන පුද්ගලයාට යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා යථාභූත ඥාන දර්ශනය පහළ කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ කුමක් නිසාද සමාධිය නිසා යථාභූත ඥාන දර්ශනයයි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ කුමක්ද පින්නතුනි මේ රූප නාම රූප පරිච්ඡේදය සහ පච්චේ පරිග්ගා කියන ධර්මතාව නාම රූප පරිච්ඡේදයයි කියලා කියන්නේ පින්නතුනි මේ රූපස්කන්ධේ අපි රූපස්කන්ධේ රූප හැටියට දකිනවා. කුමක්ද මේ ශරීරයේ තියෙන රූප? මේක මස් ගොබයක් හැටියට පෙනුනට මේ නියම රූපේ ස්වභාවයක් දකිනවා. ඒ වගේම පින්නතුනි මනසත් අපි දකිනවා මොකද්ද මේ මනස කියන්නේ එහෙම නැත්නම් හිත කියන්නේ මම කියන්නේ කවුද කියන එක දැනගන්න. මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය ඊටාම වැදගත් පින්නතුනි. එතනින් එහාට අපිට යන්න තියෙන්නේ මොනවා කරන්නද පින්නතුනි යථාභූත ඥාන දර්ශනයේ තියෙනවා නම් ඔබ හරියට දැක්කනම් පින්නතුනි ඔව් දකිනවා මේකේ තියෙන භයානක తත්වය මේ භයානක తත්වය දකිනකොට ඔබට ඇති වෙන්නේ මොකද්ද මේකේ ආදීනව දකිනවා ආදීනව දකිනකොට පින්නතුනි නිබ්බිදාව කියන ඔහුගේ මේ ඇල්ම ඇති ඈත් වෙනවා අන්නේ ඇල්ම ඈත් වෙනකොට ඔහු නිකාම් මේක අත්හරිනවා අන්නේ අත්හැරීම තමයි පින්නතුනේ අපිට ඕන කරන්නේ ආශ්‍රයන් ෂේ කරන්න. ඒ නිසා විමුක්ති ඥාන දර්ශනයට අපි ගමන් කරන්නේ මෙන්න මෙහිමයි. මෙන්න මේ විමුක්ති ඥාන දර්ශනයට ගමන් කරන මාර්ගයේ සම්දි ස්ථානයක් තමයි මේ අතිබික්කවේ ආසවා දර්ශනා පහතබ්බා කිවි. දර්ශනයෙන් අපි ප්‍රහාණය කරන්නේ සෝවාන් වීම. සෝවාන් වෙන්න නම් පිටකලයකට සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ. මේ සක්කාය දිට්ඨිය කියන්නේ මගේ මේ ශරීරයත් මගේ මේ සිතත් කියන දෙක සත්වයේ පුද්ගලයෙක් හැටියට අල්ලා ගැනීම. මෙන්න මේ සත්වයේ පුද්ගලයෙක් හැටියට අල්ලාගෙන ගිය ධර්මතාවය අපි ගිහි දමන්න ඕන. උදුරා දමන්න ඕන. අන්නේ උදුරා දැමීම තමයි පින්නතුනි පච්චේ පරිග්ඝා ඥානයත්. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානයනුත් කරන්නේ. මොකද නාම රූපය කියන්නේ මේක රූපයක් වශයෙන් දකිනවා අපි. මේකේ තියෙන රූප ගොඩක් හැටියට අපි දකිනවා. රූප බෙදා වෙන් කර අපි දකිනවා. ඒ රූප බෙදා වෙන් කර දැකීම තුළින් පින්නතුනි ඔහුගේ තිබී ඉම මෙතෙක් තිබුණු ඒ වැරදි දෘෂ්ටිය අත්හැරෙනවා. ඒ වගේම ඔහු නාම වශයෙන් දකිනකොට පින්නතුනි ඔහුගේ තිබිච්ච දෘෂ්ටිය අත්හැරෙනවා. ඒ වගේම මේ හේතුව දකිනකොට ඵලය දකිනකොට පින්නතුනි මෙන්න මේ කාරණා නිසා මෙතෙන්ට මේ ආවේ මෙන්න මේ කාරණා නිසා මෙතනින් මෙහාට යන්නේ මතු මතෙත් අපේ ජීවිතය ඇති වෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා දකින්න. ඒ නිසා පින්නතුණිය හෝ මෙතෙක්කල් මමයි මගේ කියලා අල්ලා ගන්න තිබිච්ච දිට්ඨිය අත්හැරීම නිසා මෙතෙන්දී සක්කාය දිට්ඨිය දෙදරා යනවා. මෙන්න මේ සක්කාය දිට්ඨිය දෙදරන්නේ නාම රූප පරිච්ඡේද ඥානයත් පච්චේ පරිග්ගහ ඥානයත් කියන අවස්ථාවේ. මෙන්න මේ නිසා පින්නතුණි ඔහුගේ අර දර්ශනා පහතබ්බා කියන තැනට යන්නට අපිට සංවරා පහතබ්බා කියන කාරණේ ප්‍රයෝජනවත් වුණා. ඒකට සංවරයෙන් අපි නැත්තම් අපිට පුළුවන් වෙන්නේ නැහැ මුල් කාරණේට යන්න. මේ විදිහටම පින්නතුනේ ඊළඟ ඒවත් තියෙන්නේ මේ විදිහටමයි. පටිසේවනා පහතබ්බා ආදී වශයෙන් තවත් කරුණු රාශියක් තියෙනවා. එනිසා අපි විසින් කල්පනා කරන්න ඕනේ. පිස්සෝවන් සකුද්දාගාමි අනාගාමි ආදී මාර්ගඵල ලබන්නට නම් යාර්යත්වය ලබා ගන්නට නම් අපි යෝනිසෝ මනසිකාරයෙන්ම කටයුතු කළ යුතුයි කියන කාරණය මේ සියලු දෙනාටම දැන් පසක් වෙලා ඇති කියලා හිතා ගන්නට පුළුවන් වෙනවා බාහිරට කල්පනා වෙනවා ඒ නිසා පින්නතුනි යෝනිසෝ මනසිකාරයේ පවත්වන්ට උපකාර වෙන ධර්මතාවය මොකක්ද කියලා අපි හඳුනගන්න ඕනේ යෝනිසෝ මනසිකාරයේ යන සම්පින්නින් සී නුවණ දෙක තියෙන්න ඕනේ සීනුවන් දෙක කියනකොට අපි නුවණින් බලන්නත් ඕනේ සීයෙන් ඉන්නත් ඕනේ. සතෙක් වුණත් සිහියෙන් වුණාට මදි සත්‍යයට නුවණකුත් තියනවා නමුත් ඒක මිච්ඡා නුවණ. අපිට තියෙන කුණිතේ හොඳ ප්‍රඥාව සම්මා ප්‍රඥාව. ඒ නිසා සම්මා දිට්ඨිය මුළු කරගෙන පින්නතුනි අපි මේ ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ. ඒ නිසා අපේ හිතේ තියෙනවා නම් යම් විසක සංකාවක් ඒ සැක සංකා අපි ඔක්කොම පැත්තකින් තබලා මේ අවස්ථාවේදී තමන් විසින් කරන්නා වූ යෝග කර්මය හරියට කරන්න ඕන. යෝග කර්මය කියන්නේ පින්නතුනි සිහිය වැඩි වීම. සිහිය වඩනවා නම් පින්නතුනියට උපකාර වෙන්නේ සතිය. සතිය වඩනවා නම් පින්නතුනියට උපකාර වෙන්නේ සතිපට්ඨාන. සිහිය කීත වීම. ඒ නිසා මේ සීල දෙකම මුල් වෙන්නේ සතිපට්ඨානයි. උසයි සති සංවරය කියලා කියනවා. සතියෙනුත් අපි සංවර වෙන්න ඕන. ඉන්ද්‍රියෙනුත් සංවර වෙන්න ඕන. අනිත් කාරණා පිළිබඳවත් පින්නතේ මේ විදිහට අපි සංවර වෙන්න ඕන. අන්න එහෙම සංවර වෙන පුද්ගලයාට මේ අපි බලාපොරොත්තු වෙන්නේ නිවන් මාර්ගය පසක් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරන අන්දමට අප විසින්නේ සමාධිය ලබා ගන්නට එහෙම නැත්නම් මේ ප්‍රථම සත්බාසෝ සූත්‍රයේ සඳහන් වෙන පළවෙනිම කාරණය ගැන අපි කල්පනා කරලා අපිට මේ මාර්ගයේ පාදා ගන්න උවමනා කරනවා නම් සුවන් ආදී කටයුතුවට අපි යොමු වෙන්න උවමනා කරනවා නම් පින්වත්නි අපි ඉන්ද්‍රිය සංවරයෙන් අපි ප්‍රගුණ කරගෙන ඒන් තුන සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම පින්වත්නි ඊගාව කාරණයක් අපි සඳහන් කළා. අත්තිබික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා කියන දෙවෙනි කාරණා. ඒ ආශ්‍රවයන් පිළිබඳව ප්‍රහාණය කරනකොට පටිසේවණය කියලා කියන කාරණේ පින්නතුනි ප්‍රයෝජන ගැනීම. ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ අපි පරිහරණය කරනවා කියන්නේ. පරිහරණය කරන්නේ මොනවද පින්නතුනි? අපේ මෙන්න මේ ආහාර, නිවාස, වස්ත්‍ර, බෙහෙත් කියන දේවල් පින්නතුනි පරිහරණය කරන්න ඕනේ. නුවණින් පරිහරණය කරනවා නම් පින්නතුනි අපිට පුළුවන් වෙනවා මේ ආශ්‍රවයන් දුරු කරන්නේ. මොකද අපි අපේ සේනාසන වලට සංඝයා වහන්සේ එහෙම නැත්නම් ගිහි පින්නතුන් තමන්ගේ නිවෙස් වලට අනවශ්‍ය විදියට ආසා කිරීම බැඳීම් තියනවා නම් ඒවා මෙමින් මත් වෙනවා නම් ඒවා නිසා මානිය උපදවා ගන්නවා නම් පින්නතුන් ආශ්‍රවයන් ගලාගෙන යනවා. ඒ නිසා අපි කියනවා පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවාන අපි නුවණින් කල්පනා කරලා මේ සේනාසනේ පරිහරණය කරමු ඒ විදිහට කල්පනා කරනකොට සීත යාවදේව සීතස්ස පටිඝාතය උන්නස්ස පටිඝාතය සීත නැසීම පිණිස උස්නේ නැසීම පිණිස සීතස්ස පටිඝා උන්නස්ස පටිඝාතය ඊළඟට කියනවා පින්නතුනේ අපේ මැතියන් දන්ස මකසම වාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතය මොනවාදගේ දංශ මස්සස වාත ප්‍රතිනිසුප සම්පස්සාම් පටිගතයි නැති මගුරු ඒ වගේම අවුව කුලඟ ඒ වගේ නුත් ආරක්ෂා වෙන්න ඕන සර්පයන් නැගී ලගිනවා තිරින්පස්සප සම්පස්සානම් තිරින්සප කියන්නේ තිරින් සර්පාදී විස සත්තු ඒ සත්‍යොත් අපේ ඇඟේ අර එහෙමේ දැවටෙන්න පුළුවන් ඒ නිසා මේ වගේ ආරක්ෂා විනිස ඒ වගේම විශේෂයෙන්ම පින්නතුනේ අපි සේනාසනයක් සංඝයා වහන්සේ පරිහරණය කළ යුත්තේ කොයි විදියටද? තමන්ගේ ඒ පටිසල්ලාරාමස්තන් ඒ කියන්නේ පින්නතුනේ තමන්ගේ සිහිනුවන වඩමින් සති සම්පජාන්නේ වඩමින් නිවන් මඟ සලසා ගැනීමට විවේක ගැනීම පිණිසයි අපි මේ සේනාසනේ පරිහරණය කළ යුත්තේ. ඒ සංඝයා වහන්සේට ඒ විදියට පරිණාමය කළ නොකලොත් පින්නතුනේ ආපත්‍යක් නුනත් පින්නතුනේ නායකාරයෙක් වෙනවා දායකයි. එනිසා සංඝයා වහන්සේ කොච්චර සිල් රැක්කා. ඒ සිල් රැකින සංඝයා වහන්සේ හරියට මේ තමන්ගේ සිව්පසේ මේ විදිහට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරලා තමන්ගේ ප්‍රයෝජනීය සකල පරිභෝජනයේ නොකලොත් පින්නතුනේ ආපත්‍යක් නොඋනට නායකාරයෙක් වෙනවා දායකතුමා. ඒ නිසා ඉන පරිභෝගයට ලක් වෙනවා. කොච්චර සිල්වන්තයෙක් වුණා. ඒ නිසා ඔහු විසින් කළ යුතු මේවා මෙහි කරන්න ඕන. ඒ වගේම මේ සබ්බාස සූත්‍රයේ තියෙන ගිහි පැවිදි පින්නතුන් කවුරුන මේක පටිසේවණය කරන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරයෙන් පටිසේවණය කරන්න ඕනේ. මෙන්න මේ කාරණේයි එහි සඳහන් වෙන්නේ. නිසා යෝනිසෝ මනසිකාරය කියලා කියන විදිහට මේක අපි පටිසංකා යෝනිසෝ කියලා අපි පටන් ගත්තා. සිහි නුවණින් කල්පනා කරලා ආහාර අපි පරිභෝජනය කරන්න ඕනේ. ඒ වගේම පින්නතුනි අපි සේනාසනේ පරිභෝජනය කරන්න ඕනේ. නිවස පරිභෝජනය කරන්නේ කොහොමද මිසද? අපේ ආරක්ෂාවට අපේ ඍතුයෙන් වෙන ආරක්ෂාවට ඒ වගේම පින්නතුනි අනිකුත් වදුර වලින් ආරක්ෂා වෙන්නයි අපි අපිට නිවසක් ඕන වෙන්නේ. ඒ නිසා නිවස පිළිබඳව Tamange යම්සි මානයක් තියෙනවා නම් උද්දච්චකමක් තියෙනවා නම් අන්නේ හැඟීම් යටපත් කරගෙන මේ නෝනින් සලකලා ප්‍රමාණවත් ඒවා පරිහරණය කරන්න කියලා බුදුන් වහන්සේ මේ පටිසේවනා පහතබ්බා කියන කාරණේ සඳහන් කරනවා. ඒ වගේම කියනවා පටිසංකා යෝනිසෝ පින්ඩපාතම් පටිසේවා. පින්ඩපාතේ කියන්නේ පින්දුතුනේ ආහාරය. මේක දීපින්නතුන්ටත් ආහාරයක් කියනවා. පැවිද්දන්ටත් ආහාරයක් කියනවා. ඒ නිසා පැවිදි හෝ ජීවුණත් පින්දුතුනේ අපි ආහාරයක් ගන්න ඕනේ කොයි විදියටද? යෝනිසෝ මනසිකාරයෙන් බලන්න. යෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් තමයි එහෙම නොවි අපි පරිභෝජනය කිරීම නිසා ඇතිවෙන ආසාව, ඒ වගේම මාන ආදීයේ තියෙන ආශ්‍රවයන් ගලාගෙන ඒම අපි නවත්තන්න ඕන නම් අපි යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ඕන ප්‍රයෝජන ගන්න ඒ නිසා අපි කියනවා පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවා මේව දවායේ නමදායේ මණ්ඩනායේ විදුසනා මම මේ ආහාර ගන්නෙ පීඩාව පිණිස නෙමෙයි. අපි සෙල්ලම් පිණිසත් ආහාර ගන්නවා නිකන් සතුටු වෙන්න ආහාර ගන්නවා. ඒ නිසා මේව දවාය න මදාය මත් වීම පිණිස නෙමෙයි. අපි ආහාර ගන්නෙ මදේ ඇති කර ගන්න නෙවෙයි. න මණ්ඩනාය උඟ වඩා ගන්නත් නෙමෙයි. න විභූෂනාය උඟ ලස්සන කර ගන්නත් නෙමෙයි මේ පිළිපාතේ පිළිගතියි. අපි ගන්න ඕන යාවදී මොකද්ද අපි ඊගාවට කර යුත්තේ පින්නතුනි මෙන්න මේ ආහාර ගන්න අපේ ශරීරය ආරක්ෂා කර ගැනීම ජීවිතයේ නිරෝගීව පවත්වා ගැනීම මේ ආදී කරුණු ගොඩාක් සැලකලා තමයි පින්නතුනි ආහාර ගන්න ඕනේ. ඒ නිසා ජීවිතින්නතුනොත් යෝගාවචරයෙන් හැටියට කටයුතු කරනවා නම් ආහාර පාන ආදී ගන්නකොට වෙනද වගේ නෙමෙයි සිහියෙන් නුවණින් බලලා ස්වල්ප වේලාවක් මේක සිත යොමු කරලා මේ ආහාර ධාතු කොටස් ගොඩක් පමණයි. මේ ආහාරවල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන කොටස් ටිකක් විතරයි. උද්දාස්කෘත වශයෙන් මේක තියෙනවා. ඒ වගේම මගේ ශරීරයත් මේවා පමණයි තියෙන්නේ කියලා අපි යෝනිසෝ මනස්කාරයෙන් බලලා නිසා මේ ආහාරය මගේ ජීවන පැවැත්මට මට නිවන් දැකීම පිණිස මගේ මේ ජීවිතය රඳවා ගැනීමටයි මම මේ ආහාර ගන්නේ කියලා අපි පරිසේවනය කරන්න ඕනේ විදියට. ඒ නිසා පින්නතුනේ ඇඳුම් පැළඳුම් පාවිච්චි කිරීමෙන් ඇඳුම් පැළඳුම් උනත් මේ විදිහටම කෙලෙස් උපදින හැටියට අපි පාවිච්චි නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ පින්නතුන් බොහෝ දෙනෙක් මේවා සලකන්නේ නැහැ. ඒ නිසා අතෝ රත්නකෝ දිනපතා පින්නතුනේ බොහෝ අකුසල් සිද්ධ වෙනවා. ආශ්‍රවයන් ගලාගෙන එනවා. ඒ නිසා අපි දන් දීමෙන් සිල් රැකීමෙන් පමණක් නිවන් සත්‍යාස්වාද කරන්න යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඔහුට ඒ දේ කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ පින්නතුනේ. ඉෂ්ට නොවෙන්න බින්දතේ කුමක් නිසාද? Taman දන්නේ නැති නිසා. Tamanට යෝනිසෝ මනසිකාරයක් නැති නිසා. ඒ නිසා පටිසේවනා පහතබ්බා කියන විදිහට ව්‍යාහාර නිවාසත් ඇඳුම් පැළඳුම් සහ බේතේ පාවිච්චි කිරීමට ගත යුතුයි පින්නතුනි. ඒ නිසා මේ වෙලාවේදී කල්පනාවට ගන්න ඕනේ මේ යෝගාවචර පිළිසත් දිනපතාම ආහාර ගැනීමේදී ස්වල්ප වේලාවක් ආහාරය පිළිපෙමාගෙන ප්‍රතිසංකාය යෝනිසෝ පින්න පාතං පටිසේවාමී කියන විදිහට නුවණින් නම් මේ ආහාරය ගන්නවා. ඒ වගේම මේ මගේ ජීවිතයේ පවත්වා ගැනීමටයි මේ ආහාර ගන්නේ කියන කාරණා ටික සිහියෙන් ස්වල්ප වේලාවක් සිහිපත් කරලා ඒ විදිහට යෝගාවචරයේ සිටියට සිහියෙන් ආහාර ගන්න ඕනේ සතිපට්ඨානයේ පිළිපදලා. ඒ නිසා ආහාර ගැනීමට සතිපට්ඨානයෙන් උපදෙස් දීලා තියෙනවා. ඒ මේක යෝගාවචර පිටසක් ඇටියට කවුරුත් දන්න දෙයක්. ඒ නිසා මේ ප්‍රතිපත්තානේ කියා ඇති ආකාරයටම ආහාර ගැනීම ප්‍රමාණ දෙලෙන්නේ. ඒ වගේම තියෙනවා අපින්නසන අත්ති වික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා කියලා තවස්සා. මේ ආශ්‍රය අදිවාසනය කරනවා කියන්නේ කොහොමද? ඉවසීමට. ඉවසීමදී කියනකොට අපිටත් පින්නතුනේ මේ සෑම දෙයක් විදසන් අවස්ථාවක් එනවා. බුදුරජාන් වහන්සේ කන්ති කන්ති සංවර කියන තැන සඳහන් කළේ පින්නකින් ඉවසීම. ඒ නිසා කන්ති සංවරයෙන් දක්වලා උනේ සංවරයෙන්. නිසා අපි මේ වෙලාවේ මේ ආශ්‍රයයන් ප්‍රහාණය කරන්න උදව් කරගන්න ඕන පින්නකින් ඉවසීම. දැන් මේ යෝගාවචර පිළිස්ස මේ ස්ථානයේ සිටින කාලය තුලදී මధుරවන්ගෙන් කරදර වෙන්න පුළුවන්. වැස්ස නිසා පින්න නිසා Tamanට කරදර වෙන්න පුළුවන්. Taman කැමැතිව ආවේ මේ ස්ථානයට හොඳට තියේ මధుරොත් නැහැ හොඳට සුලං තියනවා දාඩිය දමන්නෙත් නැහැ මේ ආදී වශයෙන් සලකාගෙන වෙන්න පුළුවන්. නමුත් පින්නතනේ ආවට පසු Taman දකින්නේ අත්දකින්නේ ඊට වඩා වෙනස් දෙයක් නෑ. මෙන්න මේ අවස්ථාවේදී Taman දේවයන් ආවරණය වෙන්න නිවහනක් නැත්නම් පින්නතුනේ Taman ඉවසන්ත වෙනවා. කුටියක් තියෙන නිසා අපි කුටිය පරිභෝජනය කරන්න ඕනේ. මේ හැම වෙලාවකම මේ යෝගාවචරය යෝනිසෝ මනසිකාරයෙන් අර විදිහටම බලලයි. අර කාරණාමයි කාරණයමයි Tamanට උමනා වෙන්නේ මෙන්න මේ සේනාසන ආදී පරිහරණය කරන්නේ සීත උෂ්ණ දෙක වැස්ස අවුව පින්න නැති මදුරු ආදීන් ආරක්ෂාව ඒ වගේම පින්නතුනි Tamante යෝගාවචර කටයුතු වල ගන්නට විවේක ස්ථානයක් හැකියටයි අපි ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ නිසා යෝනිසෝ මනස්කාරයෙන් අපි බලනවා වගේම සේනාසනයේ විප්‍රා මේ වෙලාවේ අපිට තියෙනවා පින්නතුනේ ඒවැය අඩුපාඩුවක් තියෙනවා අපිට මధుරව කනවනවා මේ මధుරව එහෙම නැත්නම් අපි ඉන්න ස්ථානයේ ඉදමදිකමක් තියෙනවා අපේ හිත ගැටෙන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙච්ච පහසුකම් නැත්නම් හිත ගැටෙන්න පුළුවන් ඒ නිසා පින්නතුනේ මෙතෙන්දී ඉවසීම Tamanට තියෙන්න මේ ඉවසීම තියෙනකොට පාරේ යනකොට කූඩැල්ලෙක් කනවා අපි බලාපොරොත්තු වුණාද මේ කූඩැල්ලගේ පහර වදී කියලා නෑ පින්නතුනේ මෙතෙන්දී අපි ඉවසන්ට ඕනේ ඒ වගේම අපිට ආහාර පාන දෙද්දී යම් අඩුපාඩුවක් තියෙනවා නම් බලාපොරොත්තු වුණේට Tamanට නැත්නම් ඉවසන්ට ඕනේ. සමහර විට හෙට දවසට දාණයේ වැරදුනොත් මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ කිව්වා කොයි විදිහට කියන්නේ අදිවාසනය කරන්න ඕනේ කියලා. අදිවාසනය කරනකොට කීයක් දේවල් අදිවාසනය කළ යුතුද කියන එකත් බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නා. නුවණින් බලලා පින්නතුනි ඉවසන්ට ඕනේ නැසි මදුරුවන්ගේ පහර ඉවසන්ට ඕනේ සර්පාදී තමන්ගේ ඇඟේ වෙලෙනවා නම් යම් කිසි ගහක් යට භාවනා යෝගී වෙන්න අවස්ථාවේ සර්පෙක් ඇවිල්ලා තමන්ගේ ඇඟේ වෙලෙනවා නම් තමන් නැගිටලා දුවන්ට එපා ඒ විදිහට ඉන්නවනේ ස්පර්ශ ඉවසන්ට කිව්වා ඒ වගේම ගහක් යට භාවනා යෝගී වෙන්න අවස්ථාවේදී මදුරුව කනවා නම් දැන් මදුරුවා නිසා යෝගය එයා නැගිටිනවා නම් පින්නතුනි තමන් ඒ ආශ්‍රවයට යට වෙනවා ඒ නිසා අපි විසින් කළ යුත්තේ වෙලා ඉවසීමෙන් ආශ්‍රයය යටපත් කරන්න ඕන. ඒ වගේම මදුරුවා වගේම ගෝනසෙක් වාගේ සර්පෙක් ආව විසගෝර සර්පෙක් ආව තව ඉවසගෙන ඉන්නවා නම් පින්නතුනි. කවදාකවත් ඒ ගෝනස පාර දෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක් හැටියට සලකන්න ඕන. ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා අත්තිපික්කවේ ආසව අදිවාසනා පහසක්වා කියලා. මේ අදිවාසනයේදී පින්නතුනි බඩගින්න පිපාසය, මැසි මදුරුව ආදීන්ගේ ස්පර්ශය වැසිකැලි කැසිකිලි කිරීමේ අපහසුතාවක් පවා ඇති වුණත් පන්නතුනේ Taman බෙහෙත් තේත් ගත්තත් ඒ වායෙන් ප්‍රතිකරණයකින් අහන්නේ නැත්නම් ඒ වෙලාවට Tamanට තියෙන ඉවසන්න කියන එක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒ තරම්ම බරිකින්නත් විපාසයක් ඉවසන්න කියනවා නම් පින්නතුනේ තවත් දෙයක් Tamanට ඉවසන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා පින්නතුනේ අදිවාසනේ ඉතාම වැදගත් වෙනවා. තවත් පින්නතුනේ අදිවාසනේ කියනකොට අපිට වෙනවා අනුන්ගේ වචන අපි කැමති නෑ යෝගාවචරයේ අනිත් තැන ඉඳගෙන අපිට බාධා කරනවා නම් කතා කරනවා නම් එහෙම නැත්නම් මේ සිව්පාවුන් නැවිලා ගෝසක් කරනවා නම් අපි කැමති නෑ ඒ වෙලාවටත් පින්නතුනේ අපි ආදිවාසීව කරන්න ඕනේ. ඒ වචනේ එනකොට අමීරි වචනේදී අපිට බයිනවා නම් අපි විවේචනය කරනවා නම් ඒ සියල්ලම දිවසන්තුනේ මේ වෙලාවේදී. ඒ වගේම හොඳ දෙයක් කරද්දී උනත් යම් බාධාවක් පැමිණෙද්දී යම් කිසි කෙනෙකුට කැස්සක් ඇති වෙනවා යෝගාවචරයෙන් මේ භාවනා ශාලාව තුළ. ඒ වෙලාවට ළමං ඉවසන්ට ඕනේ දේට අපි හිත යොමු කරන්නේ නැහැ. ඒකත් ධර්මතාවයක් ඇති කිහිවසලා අපි තමන්ගේ යෝගාවචරයක් ඇටියට තමන්ගේ අරමුණට හිත යොමු කරන්න ඕන. ඒ නිසා පින්නතුනි අදිවාසනය කියන එක ඉතාම වැදගත් වෙනවා මේ වෙලාවේදී. තවත් එකක් තමයි පින්නතුනි අදිවාසනය කියනකොට භාවනා යෝග්‍යයාට ඉතාම අවශ්‍ය වෙනවා මේ කායික දුක. කායික දුක මැඩ ගන්න අවශ්‍ය වෙනවා. තමන්ගේ මේ කායික දුක පින්නතුනේ භාවනා යෝග්‍යාට ඉඩ දෙන්නේ නැති දෙයක්. මොකද ස්වල්ප වේලාවක් වාඩි වෙලා ඉන්නකොට දැවිලි දැවිලි යට ගන්නවා මේ ශරීරය තුල. වෙනදට නැති තරම් අමාරුවක් Tamanට දැනෙන්න පටන් ගන්නවා කියන්නේ. අන්න ඒ වෙලාවට ඒ කායික දුකත් ඉවසන්න බුදුරයන් වහන්සේ අංගන වදාළා. ඒ නිසා යෝගියෙක් හැටියට තමන්ගේ පරයන්කය තුලදී තමන්ට වෙන සියලුම බාධක හිරියර මැඩ ගන්න නම් අදිවාසනය කරන්න ඕනේ. අදිවාසනේ නොකිරීමෙන් හටගන්නා වූ ද්වේෂය ආදියත් ඒ වගේම ඒ සුඛ වේදනා ආදී නිසා හටගන්නා ඒ සුම්නසත් නසාගෙන පින්නතුනි ආශ්‍රවයන් දුරු කරලා Tamanට නිවන් මඟපසක් කරගන්නට මෙන්න මේ ඉවසීම ඕනෑ කියන කාරණය බුදුන් වහන්සේ දේශනා කළේ. ඊළඟට පින්නතුනි තියෙනවා පරිවර්ජනා පහතබ්බා කියන කාරණයටත් අපි යනවා. පරිවර්ජනා පහතබ්බා කියලා කියන්නේ පින්නතුනි අපි මගහැර සිටිය යුතු දේවල් තියෙනවා. අපිට වැලකී යුතු දේවල් තියෙනවා පින්නතුනි. හැම දෙයකටම අපිට මූණ දෙන්න බෑ. අපි යෝගාවචරියෝ කියලා අපිට වැස්ස වෙලාවට අපි වැස්සට තෙමි තෙමි ඉන්න නෙමෙයි කියන්නේ අපි කෙවිල ගන්න ඕනේ වහලයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කුටියක් සොයාගෙන යන්න ඕනේ. මම යෝගාවචරයේ කියලා තනිකරම රෝගාබාධ හැදෙනවා නම් තමන්ගේ භාවනාවට ඒක තුඩු දෙන්නේ නැත්නම් සමාධිය පිරිනවනවා නම් පින්නතුනේ කොච්චර ඉවසුවක් Tamanට ඒක සිද්ධ වෙන්නේ නැත්නම් එතනින් බැහැර වෙන්න ඕන. ඒ නිසා පරිවර්ජනා පහතබ්බා කියන්නේ පින්නතුනේ වැලකීමෙන් සිටීම. සමහර යෝගීන්ට තියෙනවා ඍතුව හොඳ නැහැ. සමහර යෝගීන්ට තියෙනවා පින්නතුනේ අවුව තරණම් භාවනා කරන්නට බෑ. සමහර යෝගීන්ට සීතල වැඩි නම් භාවනා කරන්නට බෑ. එහෙම නැත්නම් පින්නතුනේ තමන්ට ආහාර පිළිබඳව කල්පනා කරද්දී යම් යම් ආහාර තියෙන අපත්‍ය ආහාර. ඒ අපත්‍ය ආහාර අපි වලකින්න ඕනේ නොගනින්න ඕනේ. ඒ වගේම යුක්ති වෙන්න අපි වලකින්න ඕනේ නොගැලපෙන යුක්තුවක් නම් අපි ගැලපෙන විදියට අපි සකස් කරගන්න ඕනේ. අපි සීතල වෙලාවට අපි සීතලට මූණ දෙමින් බුදුරයන් වහන්සේ සීතය ඉවසන්න කිව්වා කියලා අපි එතන අදිවාසනයම මෙතෙන්ට ගත්තොත් මේක ගැලපෙන්නේ නැහැ පිළිමතේ. ඒ නිසා අපි මෙතෙන්දි කල්පනා කරන්න ඕනේ යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ඕනේ. පරිවර්ජණයේ කළ යුතු අවස්ථාවක් මට ඇවිත් තියෙනවා නම් පරිවර්ජණය කරන්න ඕනේ. ඒ නිසා මට සීතල නිසා මගේ සමාධිය පිරියනවා නම් සීතල නිසා මට රෝග වැළඳෙනවා නම් මං ඒ වෙලාවට මගේ කය ආවරණය කරගන්න ඕන සීතලෙන් වළකින්න ඕන. ඒ නිසා Tamanට අකමැති අප්‍රසාද ජනක පුද්ගලයන් ඉන්න පුළුවන්. ඒ පුද්ගලයෝ නිසා Tamanට බාධා පැමිණෙනවා නම් ඒ පුද්ගලයන්ගෙන් බැහැර වෙන්න ඕනේ. ඒ වගේම සමාධියක් නැතුව නිතරම දොඩමළුවේ ඉන්න අනිකුත් අය අසුරු කිරීමෙන් තමන් වලකින්න ඕන. මේ විදිහට පින්නතුනි පරිවර්ජණය කරන්න අපිට බුදුරයන් වහන්සේ බොහෝසේ අපිට දීලා තියෙන අවාද අනුශාසන. ඒ නිසා ඉවසීම වගේම පින්නතුනි අපි වැලකී සිටීමවත් මොනින් කටයුතු කරන්න ඕනේ කියන කාරණය මතක තියාගන්න ඕනේ. ඊළඟට පින්නතුනි කියනවා විනෝදනා පහතබ්බා කියලා. දැන් විනෝදනය කරනකොට විනෝදනය කියන්නේ පින්නතුනි දුරු කිරීම. මේ දුරු කිරීම නම් අපිට තියෙනවා කාම ඡන්දය ඇති වෙනවා, කාම රාග ඇති වෙනවා, පින්නතුනි හිතේ ඇති වෙන ස්වභාවය තියෙනවා විනෝදනය කරන්න ඕනේ මේවා දුරු කරන්න ඕනේ. ඒවා දුරු කිරීමට තමයි පින්නතුනි අර අපි කිව්වා සංවරයෙන් ප්‍රහාණය කරන්න ඕන වගේම පින්නතුනි හිතේ ඇති වෙනවා නම් යම්කිසි කාම ඡන්දයක් අපි ඒ කාම ඡන්දය උප්පන්නම් කාම ඡන්දන් ආදිවාසේති වජහති විනෝදේ තිප්‍යන්ති කරෝති යන භාවං ගමේති කියලා බුදුරයන් වහන්සේ ප්‍රහාණය පිළිබඳව උපදෙස් දීලා තියෙනවා. මේ ප්‍රහාණයට යන්න නම් පින්නතුනේ උපදින කාමච්ඡන්දේ ඒ වගේම උප්පන්නං ව්‍යාපාදං නාදි වාසේති පජහති විනෝදේති යන්ති කරෝති යන භාවං ගමේති. ඒ කියන්නේ පින්නතුනේ අපිට කාමච්ඡන්දයක් ඉපදුනහම ඒ කාමච්ඡන්දය අපි ඉවසන්ට හොඳ නැහැ. අපි එතෙන්දී ඒක දුරු කරන්න ඕනේ. ඒකයි විනෝදනය කරන්න ඕනේ කියන්නේ. කාමච්ඡන්ද උප්පන්නං කාමච්ඡන් නාදි වාසේති. අන්න අදිවාසනේ ඉස්සෙල්ලා එකේ කිව්වත් අපි මෙතෙන්දී අදිවාසනේ කරන්නේ නැහැ. ඉවසන්නේ නැහැ. නාදි වාසේති. ඊළඟට කියනවා පජහති. පජහති කියන්නේ පැහැර කරනවා පැත්තකට දමනවා. පජහති විනෝදේති දුරු කරනවා. යන්ති කරෝති කෙරවල් කරලා දමනවා. අනභාවං ගමේති. ඒ කාමච්ඡන්දේ බැහැර වූ කාමච්ඡන්දයට නැවතත් උපදින්න මම ඉඩ දෙන්නේ නැහැ යෝනිසෝ මනසිකාරයෙන් බලනවා කියන කාරණය. ඒ නිසා පින්නතුනි මේ පරිවර්ජනා පහතබ්බා කිව්වා. ඒ වගේම දැන් ඇවිත් තියෙන විනෝදනා පහතබ්බා උප්පන්නං කාම විතක්කං ආදිවාසේති පජාති විනෝදේ යන්ති කරෝති යන භාවං ගමේ උප්පන්නං විහිංසා විතක්කං ආදිවාසේති පජාති කර යන්ති කරෝති යන භාවං ගමේ මේ කියන්නේ පින්නතුනි ඉපදුනා වූ කාමච්ඡන්දේ වගේම ඒ වගේම පින්නතුනේ අපිට ඇති වෙනවා සිතුවිලි ඇති වෙනවා හිංසා සිතුවිලි. මෙන්න මේ හිංසා සිතුවිලි සියල්ලම පින්නතුනේ මේ උපංගේම වලලා දමන්න ඕනේ. උපංගේම නසා දමන්න ඕනේ පින්නතුනේ මේ වැරදි සිතුවිලි. ඒ නිසා උපන්නං විහිංසා විතක්කන් ආදි වාතේති පජාති විනෝදිත්තේ සංදී කරෝති යන භාවංගම. උපන්න උපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ නාදි වාතේති පජාති විනෝදේ. යන්ති කරෝති යන භාවංගමේ ඉපදුනා වූ ඉපදුනා වූ ඒ පාපක අකුසල ධම්මා. ඒ කියන්නේ ලාමක අකුසල ධම්ම. අපේ සිතේ කොච්චරවත් ඇති වෙනවා මානිය ඇති වෙනවා. අපිට හිතෙනවා පින්නතුනි තරහ ඇති වෙනවා. තද බල තරහ ඇති වෙනවා, වෛරය ඇති වෙනවා, එපාසම ඇති වෙනවා. ඒ වගේම ඇති ඇලීම් ගැටීම් ඇති වෙනවා, අනිත් පැත්තට ඇලෙනවා. ඒ වගේම පින්නතුනි ඉපදුනා ඉපදුනා මේ ආශ්‍රවයන් තියෙනවා, ආසාවන් ඇති වෙනවා. මේ සියල්ලම උපන් උපන් කරන වල්ලා දැමීමට නසා දැමීමට උත්සාහ කරනවා නම් පින්නතුනි එන්නේ ඒකට තමයි කියන්නේ විනෝදනා පහතබ්බාති ඊළඟට පින්නතුනි අපි විනෝදනා පහතබ්බා කියන තවත් කාරණයක් තියෙනවා මෙතන පරිවර්ජනා පහතබ්බාගේ විනෝදනා අදිවට කියන්නේ භාවනා පහතබ්බාති දැන් මේකෙන්දි කතා කරනවා නම් පින්නතුනි කවුරුත් හිතයි අපි එහෙනම් භාවනා කරන්න ඉස්සෙල්ලා සෝවාන් වෙන්න ඕනේද? සෝවාන් වෙලාද අපි භාවනා කරන්නේ කියන මතයක් දැන් ඇති වෙන්න පුළුවන්. නමුත් පුදී කිව්වේ පින්නපින යෝනිසෝච ඉක්කේ මනසකලවත අනුප්පන්නාචේව ආසවා නෝපජ්ජති උප්පන්නාචාසවා කනියම්. ඒකට ආසවයන් ප්‍රහීණය කරන්නට අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා අපිට දර්ශනයෙන් ආශ්‍රවයන් ප්‍රහාණය කරන්න පුළුවන් නම් සෝවාන් වෙන්න පුළුවන් නම් මේ භාවනාවක් අවශ්‍යද කියන කාරණයට අපි ඇවිත්ිනවා බුදු කෝච්ච ප්‍රශ්නයක. ඒ නිසා පින්නතුනේ මෙතන ධර්මයේ සඳහන් වෙන්නේ අටුවාවේ සඳහන් වෙන්නේ මෙතනින් ඉඳලා මේ සකුදාගාමී අනාගාමී අරහත් සත්‍යයන්ට යාමට අවශ්‍ය කරන පුද්ගලයා විසින් නැවත නැවත ගැඹීර වශයෙන් උද්‍යප්පේ ඥානයේ සිට ඉදිරියට ගමන් කිරීම තමයි මේ සඳහන් වෙන්නේ. ඒ නිසා භාවනා පහක් අත්බා කියන්නේ නැවත නැවත ඒවා වැඩිමයි. එතෙන්දී සඳහන් කරනවා පින්නතුනි බුද්ධංග සත පිළිබඳව විශේෂයෙන් සඳහන් කරනවා බුද්ධංග වඩන්න ඕනේ කියලා. ඒකට බුද්ධංග වැඩිම පිළිබඳව මේ පින්නතුන් හඳින් අහලා බලලා තියෙනවා. බුද්ධංග වැඩිීමේදී බුද්ධංගයකට පළවෙනිම පින්නස් ඉපත් තියෙන්නේ පින්නතුන් සති සම්බොජ්ජංගය කියනවා. ඒකට සතියෙන් පටන් ගත්තා. ඒ වගේම විරිය සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය එතකොට මේ ආදී වශයෙන් කියන සියලුම දේවල් පින්නතුනේ අපිට බලන්න ඕනේ සමාධි සංවර්ධනික ධර්මතා ගොඩක් එතන තියෙනවා. එතකොට බොජ්ජංග වඩනවා නම් අපිට තියෙන්නේ මොකද්ද? සුඛ පස්සද්ධි තියෙනවා, උපේක්ඛා තියෙනවා. ඒ නිසා ප්‍රීති තියෙනවා. මේ ආදී වශයෙන් අපිට බොජ්ජංග ගත්තොත් ඔක්කොම තියෙන්නේ සමාධි වල තියෙන ලක්ෂණ. ඒ නිසා සමාධි තවදුරටත් වැඩි වීම සෝවාන් තත්වයටපත් වූ පුද්ගලයා නැවත නැවතත් නැවත නැවතත් මේ බුද්ධංගාත වඩන්න ඕන උපරිමයෙන් හිතාක් වඩන්න ඕනේ වැඩිම නිසා පින්නතුනේ ඇති වෙන උසස් උසස් සමාධිය නිසා තමයි විද්‍යාවේ ඥානයේ සිට ඉහළට ගමන් කරන්න නැවතත් වුමනා කරනවා විද්‍යාවේ ඥානයේ හිත තබා ඒ පිළිබඳව විමර්ශනය කිරීමෙන් තමන්ට උසස් මාර්ග ඥානය ලබන්න පුළුවන් කියලා සඳහන් වෙනවා ඒ නිසා පින්නතුනේ අපිට ඉතාම වැදගත් වෙන්නේ ප්‍රථමයෙන් සෝවාන් මාර්ගයට ගමන් කිරීම. මේ සෝවාන් මාර්ගයට ගමන් කිරීමට තමයි පින්නතුනේ මෙන්න මේ කියන සංවර ටික අපිට අවශ්‍ය වෙන්නේ. මේ සංවර ටික අපි පුහුණු පුහුණු කරගෙන ගියොත් පින්නතුනේ අපිට අවසාන මුලින් දැක්ක මේ සෝවාන් මාර්ගයේ සිට ඒ වගේ මරහත් ඵලය දක්වා ගමන් කිරීමට මේ බුද්ධංගතත් අවශ්‍ය වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ආනාපාන සති භාවනාවේ යම් කෙනෙක් යෙදෙනවාද ඔහුට සතර සතිපට්ඨානය වැඩෙනවා සතර ප්‍රතිපට්ඨානය වැඩෙන කෙනාගේ බුද්ධංග වැඩෙනවා බුද්ධංග වැඩෙන කෙනාට සති ස්පෝදි පාස්තික ධම්ම අවබෝධ වී තුම්ම වජරාමර නිවන සැනසෙනවා කියලා ප්‍රයන් වහන්සේ දේශනා කළා. එනිසා පින්නතුනි අද මෙතකින් අපි මේ ධර්ම දේශනාව නිම කරමින් අවස්ථාව දෙනවා තමන්ට අවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් කිව්වොත් යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය අපි භාවනාවේ නෙමෙයි සාමාන්‍ය අවස්ථාවේදී පුහුණු කරන දෙයක් තමයි යථා භූත ඥානය භාවනාවේ ලබන දෙයක්. ඒ දෙක අතර ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයත් යථා භූත ඥාන දර්ශනයක් මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ සියනුවණින් බැලීම. සියනුවණින් බැලීම භාවනාව කියන්නේ ඒකම තමයි. තව දෙයක් නෙවෙයි. යථාභූත කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් බැලීම නිසා Tamanට යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට ඇති හැකියාව. භාවනාව භාවනාව කියන වචනය මේ ඉඳගෙන ඉඳීම පමණක් නෙවෙයි සෑම සියලු ඉරියව්වකම ඉරියව් හතරෙදීම නුවණින් අරමුණ දෙස බැලීම. ඒක තමයි භාවනාව. ඒකම තමයි යෝනිසෝ මනස්කාරය. අවසරය ගන්නත් දැන් මේ යෝනිසෝ මනස්කාරයෙන් බලන හැම මොහොතකම අපේ පිට පස්වෙනිම උපේක්ෂාවද. උපේක්ෂාව නෙවෙයි ඇලීම් ගැටීම් වලින් තොරව. නුවණින් බලලා අපිට වැඩි යුතු දෙයක් නම් අපි ඒක අරගෙන වදිනවා. නුමනා දෙයක් නම් අත්හරිනවා. යෝනිසෝ මනසිකාරයේ ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මේ වෙලාවේදී මට කල්පනාවක් එනවා නැගිටලා යන්න ඕනේ බෝධීන් වහන්සේට මල් පූජා කරන්න. ඒකට මේ වෙලාවේ මගේ භාවනාව බොහොම ඉහළට යන වෙලාවක් නම් මම නැගිටිනවද? නැගිටින්නේ නැහැ. යෝනිසු මනස්කාරයේ දෙන්නේ තියෙන්නේ ඒ වගේම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අරමුණ දකිනකොට ආරම්භයේදී මුලදී ඒ පිළිබඳ නුවණින් සිය පිටවල. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්ථව ඒත් භූමිකයි. ඒක උපේක්ෂාවම නෙවෙයි. හැම දෙයකටම උපේක්ෂාව වෙන්න බෑ. නුවණින් බලන්න. මේ වෙලාවේදී අපේ තීන මිද්දේ එනවා. තීන මිද්දේනට උපේක්ෂාවෙන් ඉන්න ගියොත් මදහත් තවත් තීන මිද්දේ වලට යනවා. නිසා ඒ වෙලාවට අපි යෝනිසෝ මානසිකාරයෙන් බලන කුමක්ද මේකට කළ යුත්තේ කියලා යොදන්න. නිසා යෝනිසෝ මානසිකාරය උපේක්ෂාවෙන් වෙනස්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. යෝනිසෝ මානසිකාරය අපි පවත්වන්න ඕනි යම් කිසි දෙයක් අපේ සිතට එනකොට මේකෙන් දුක්ඛ සමුදය ඇතිවෙනවා නේද කියන අදහස විතරම හිතේ තියාගත්තොත් අපිට යෝනිසෝ මනසිකාර්ය ප්‍රගුණ කරගන්න පුළුවන් ඒක තමයි මාත් මේ කතර අදහස් වෙනකොට මේකේ දුක්ඛ සමුදය තමයි වැඩෙන්නේ කියලා අපිට බලන්න පුළුවන් නම් අපි ඉස්සෙල්ලා දැන් අපි බලන්නේ දුක්ඛ සමුදය බලන වෙලාවක්ද අපි සමාධිය වඩන වෙලාවක්ද අපි මොකද්ද බලන්නේ කියලා අරමුණ අපි දැනගෙන ඉන්නවා. ඒ නිසා ඒ බලන දේදී හැම දෙයකම දුක්ඛ සමුදය බලන්න යන්නේ නැහැ. දුක්ඛ සමුදය බැලිය යුතු තැනක් තියෙනවා එතෙන්දී ඒක බලන්න. අනිත් වෙලාවට වෙනස් යක්. අරමුණ වෙනස් වෙනකොට ඔය ඕකම නෙමෙයි පරමාර්ථය. මොකද උද්‍යප්පය බලන වෙලාවට අනිච්ච දුක්ඛ අනාත්ම බලන්නේ නෑ අනිච්ච දුක්ඛ අනාත්ම බලන්නේ සම්මර්ෂණයේදී. ඒ වෙලාවට උද්‍යප්පිය නෑ. උද්‍යප්පිය තියෙනවා නමුත් උද්‍යප්පියට නෙමෙයි කියන්නේ සම්මර්ෂණය. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්. නමුත් ඒක සිදුවෙන්නේ උද්‍යප්පිය නිසා. අරමුණෙන් අරමුණට උද්‍යප්පිය වගේ නෙමෙයි භංගියට යනකොට. කඩා වැටීමයි යෝගී අරමුණු වෙන්නේ. ඇති වෙලා තමයි කඩා වැටෙන්නේ. නමුත් කඩා වැටීමේ වේගවත්කම තමයි දකින්නේ උදේ නෙමෙයි වය දකින්නේ. මේ වශයෙන් හැම තැනමදීම ඔය දුක්ඛ සමුදය නෙවෙයි බලන්නේ. ආශ්‍රේ ස්වාමීන් වහන්සේ දීයන් හැටියට අපි මෙස්වර රූපවාහිනී බලනවා. එතකොට සින්දු අහන මේවෙන් ඇති වෙන්නම දුක්ඛ සමුදය ස්වාමීන් වහන්සේ. ඔව් ඒවම හරි. ඒ වගේ තැන් වලට ඒක ගැලපෙනවා. මේක ඇති වෙන්නේ දුකක් ඇති වෙනවා. මේක දුකට දුඩු දෙනවා. මේක අනර්ථකාමී දෙයක් මේක මා අත්හල යුතු දෙයක් කියලා යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ඒක තමයි අපි කිව්වේ සංවර වෙන්න කියලා. ඉන්ද්‍රිය සංවරයේ තියෙනවා ওই දේම. ඉන්ද්‍රිය සංවරයේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. දැන් අපි ආහාරයක් ගන්නකොට ඒ තුලිනුත් අපිට ඇති වෙන්න පුළුවන් ආසාව. ඒ තුලින් ඇති වෙන්න පුළුවන් මාන්නේ. ඒ තුලින් ඇති වෙන්න පුළුවන් තරහ. ඒ තරහ ඇති වුණකොට අපි එතෙන්දි බලන්න ඕනේ මේ තරහ හොඳ නෑ. මේක තරහ. අපි තරහක් විතරක් කියලා බලමු. මේ තරහ දුකට හේතු වෙනවා කියලා බලන්නේ මට මේ තරහක් ඇති වෙනවා. ඒක තරහ දිහා විතරක් තරහක් හැටියට අවබෝධ කරගන්නවා නම් එතන ප්‍රමාණවත් වෙනවා. එතන තමයි සිහියදී. මේක තරහක් මේක දුකට ඇති වෙනවා මේක සංසාරෙ දික් වෙනවා කියලා හිතන්න ගියොත් සමහර විට අරමුණෙන් ඈතට යනවා. ඒක සාමාන්‍ය හොඳ කල්පනාවක්. ජාති රූපාණ ඉදිරියේදී කපාරක් දැක්ක මේක හොඳ නෑ. මේව ඕනේ නෑ කියලා අයින් වෙනවා. ඒක ඇත්ත. ස්වාමී ස්වාමීන් වහන්සේ දැන් අපි අත්වත්යෙන්ම මේ සංසාර ගමනේ ගමන් කරන්නේම මම හිතන හැටියට මම අදහස් වෙන හැටියට අපේ ඉන්ද්‍රිය සම්වර සීලය කිසිපත් ප්‍රගුණ කරගත හැකි නිසා ඉතින් දැන්වත් අපි ගියන් පස්සේ බලනකොට මට හිතෙනවා ඉන්ද්‍රිය සම්වර සීලය වර්ධනය කර ගැනීම සඳහා මේ ධාතු මනසිකාරය අසුබ සංඥා පිළිපොත් සංඥා කොහොමද කිව්වන්නේ ප්‍රතිදානය ගැනීම කියන කටකූල සංඥාව මේ වගේ දේවල් මෙනෙහි කරන පුහුණු කර ගැනීම හොඳයි කියන ස්වාමීන් වහන්සේ ඉති සංගතිය දිනු කර ගැනීම සඳහා. හොඳයි. හොඳයි. ඒ ආශ්‍රයයන් දුරු වෙනවා. ආහාර ගැනීම තුල ආශ්‍රයය තියෙනවා. යෝනිසෝ මනස්කාරයෙන් නොබල ප්‍රයෝජන ගත්තු නිසා ආශ්‍රය උපදිනවා. බලපු කෙනාට විගත පරිලාහය දැවිලි දැවිලි ඇති කරන්නේ ආශ්‍රය වෙන්නේ නැහැ කියන්නේ. මේකත් කියලා ලොකු විශේෂණයක් ඇති වෙච්ච වෙලාවට ලොකු පීඩාවක් ඇති වෙච්ච වෙලාවට අපි අපි යෝනිසෝ මනසිකාරයෙන් බලමු. අන්නේ වෙලාවට හිතනවා මේ වාස්ත්‍ර ලෝක ධර්ම. මේක මට විතරක් වෙන දෙයක් නෙමෙයි මේක හැමෝටම වෙන කියලා හිතුවොත් යෝනිසෝ මනසිකාරය එතනයි. ඒකේ තියෙනවා විවිධ මට්ටම් භාවනාව තුලදී එක විදියක් පරයන්කගතෝ සමාධියක ඉඳගෙන යෝනිසෝමනසිකාරයෙන් බැලීම බොහොම තියුණු අවස්ථාවක්. සාමාන්‍ය ජීවිතයේදී බැලීම සාමාන්‍ය අවස්ථාවක්. ඒ දෙකම එක වගේ වැදගත්. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩනවා කාලෙන්නේ වෙනම පිටාර මනසකාරය වැඩි වෙනවා. පිළිකුල් සංඥා වැඩි සීලති නවති පිටිය භාවනිකා භාවනාවෙන් ඉදිරි. ඒ වගේ දේවල් අපි පිළිීමෙන් අපේ චක්කු සංවරය, චක්කු ඉන්ද්‍රිය සංවරය කර ගැනීමත් ප්‍රයෝජනවත් වෙනවා මේවා විවිධ භාවනාවල් මේවා කරන්න ඕනේ එකක් එකවරයි. හැම එකක්ම අපි එක එක උඩට ගන්නෙ නෑ. අපි දැන් ධාතු මනසිකාරය කරන කෙනා අපි අසුබ සීකරන්ට යන්නේ නෑ. අපි අසුබ මනසිකාරයක් පිළිකුල් භාවනාවක් කරන්න යන්නේ නැහැ ධාතු මනසිකාරය කරත්. ධාතු මනසිකාරය ධාතු හැටියට සලකන. වගේම අසුභය සලකනවා අසුභයක් හැටියට සලකන. විවිධ අවස්ථාවල අසුභය අපිට ගන්න පුළුවන් සමාධිය පිණිස අසුභය අපිට ගන්න පුළුවන් පිළිකුල පිණිස අසුභයම අපිට ගන්න පුළුවන් මරණ සංඥාව පිණිස ඒ නිසා ඒ ඒ විවිධ ප්‍රයෝජනේ පිණිස අපි ගන්න ඕන. ආනාපාන සති භාවනාව කරද්දී අපි විපස්සනාව නොවේ නම් කරන්නේ දැන්. අපිට ඕන කරන්නේ ඉස්සර සමාධිය වඩලා සමාධිය ප්‍රතිෂ්ඨාව ගන්න. එයින් පස්සේ අපි යන්න ඕනේ විපස්සනාව කරන්න. මොකද අපි ඒකට සූදානම් කරන්න ඕනේ. මනස සූදානම් කරන්න. නමුත් සමහර යෝගීන්ට අතර මගදී එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ධාතු මනසිකාරයේ નિરાයාසයෙන් වැටෙන්න පුළුවන්. එතෙන් යාට යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ දැන් මා මේක කළ යුතුයි නෑ නෑ මං සමාධිමය රකින්නේ මට එපා යෝනිෝය ධාතු මනසිකාරයේ කියලා අයින් කරන්න බෑ. ඒක Tamanට තියෙන්න ඕනේ පරතෝ ගෝසයාණුන්ගෙන් අහපු දැනීම. සුතමේ ඥාන. එනිසා එක එක දේවල් විවිධ වශයෙන් ප්‍රයෝජන ගන්න හැටි දැනගෙන ඉන්න ඕනේ. හැම එකක්ම එක වශයෙන් යොදන්නේ නැහැ. අපි පාරක ගමන් කරද්දී මල සිරුරක් දැක්කොත් අපි එතෙන්ද පුළුවන් කල්පනා කරලා බලන්න අයම්පිකෝ කායෝ යවන් ධම්මෝ යවන් භාවේ තංගන්තිතෝ මගේ මේ කයත් ওই ස්වභාවයමයි ওই தત્ත්වය මම ඉක්මලා නැහැ මටත් ඔහොම වෙනවා කියලා අපි හිතුවානම් ඒක තමයි කියන්නේ සීනෝනින් බැලුවා කියලා යොන්සෝ මානසිකාරය කියන්නේ එව නැත්තම් අපි නිකම්ම වළනවා මරණම් මරණම් කියලා සිහි කරගෙන යනවා මරණ සංඥාව අරගෙන යනවා එතනදී එව නැත්තම් අසුභ අසුභ කියලා ඒ මල සිරුරේ ඡායාව අරගෙන යනවා මරණ සංඥාව අරගෙන ගියොත් එක කර්මස්ථානයක් අසුබය අරගෙන ගියොත් තව කර්මස්ථානයක් මේ විදිහට වෙනස් ඒක ඉතීමක් නෙවෙයි ඉබේට හිතේ මතුවෙනවා ඒක හොඳයි. හැබැයි අරමුණෙන් බැහැරව යනවා නම් Tamange කර්මස්ථානය මොකක්ද කියලා දැනගන්න සමහර වෙලාවට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන වෙලාවට එහෙම නැත්නම් උද්‍යාබ්බේ මෙනෙහි කරද්දී දකින්න වෙලාවට ඒ වගේම ආදීනවේ දකින්නවා නම් ඒ කියන්නේ ආදීනවේ ඒ කියන්නේ මේකේ ගණ්ඩ දෙයක් නැහැ මේක කලකිරෙනවා නම් ඒක නිබ්බිදාවක් වශයෙන් තියෙන දෙයක් හොඳයි. සමහර යෝගීන්ට ඇත්තටම ඒක ප්‍රඥාවක් වශයෙන් වැඩිලා නැති වුණාට වරින් වර ඡායාවක් වශයෙන් මනසට එනවා. සමහර යෝගීන්ට තියෙනවා පිළිකුල් භාවනාව කරන අයට සැබෑ ජීවිතයේ එයාට පිළිකුල දැනෙනවා. හැම දෙයකම පිළිකුල දැනෙනවා. ආහාර පවා පිළිකුල් වෙන වෙලාවල් තියෙනවා. ඒක සමහර අයට ඒක භාවනා කර්මස්ථානයේ තුල තමයි තදින් පැතියෙන්නේ. ඔය වගේ කලකිරෙන හැඟීම් වරින් වර මතුවෙන්න පුළුවන්. ඒක සංවේගයේ පිණිස හොඳයි. ඒ නිසා Tamante වීරිය වැඩෙනවා. ඉක්මනට ඉක්මනට කරන්න ඕනේ. මේ දුරම தත්ත්වෙම හිත හිතා ඉන්න ගියොත් ඉන්න තමන් භාවනාවෙන් ගැටෙනවා. අන්තියක් මම තමයි මාසේ ඉඳලා තමයි. භාවනාව යෝනිසෝ මනසකාරය කියන්නේ භාවනාව. අපි හිතන්නේ මේ භාවනාව කියන්නේ සක්මනාරි වගේ ඔව් මගේ දැනුමානව දැන් බුදුන්ගේ කාලේ පවා මේ මේ වගේ නිදවසෙන් භාවනා මාර්ගස්ථානය කරනවා මොකලාද බුදුන්ගේ බණ වචනයක් දෙකක් අහලා මේ මාර්ගඵල පාලක පුදුලෙන් ඉන්නේ. මේ වෙන්නේ සාමාන්‍යයෙන් පෙර පින් කියන බුදුලෙන්ට මේ විදිහට මම මේ දවස්වල හරි අනිත් මොන කාරණිය කරලා හරි කාකට ගාමන අවශ්‍ය නැහැ. වෙලපින තියෙන නිසා හරි ඕනිසම මානසිකාරය මාර්ගවල ලබා ගන්න ඉතින් යෝනිසෝ මනසිකාරය කියන්නේ දැන් පෙර ආත්මවල මේ වගේ දැන් භාවනා කරනවා සමහර සමත සම්පූර්ණ කරලා විපස්සනා කරගෙන යනවා සංකාරෝපේක්ෂාවට පමණයි එන්නේ මේ සංකාරූපේක්කාවට පැමිණි පුද්ගලයා හැමදාම භාවනා කළා සංකාරූපේක්කාවෙන් නවතින. මනස අරමුණට හිත දමනවා උද්‍යප්පයෙන් පටන් ගන්නවා වී ලෙවල් අතනින් නවතින. ඒ කියන්නේ මේක දැන් ධර්මයක් අවබෝධ වෙලා තියෙන්නේ. නමුත් ඒක තව තව වැඩෙනවා. බෝසතාණන් වහන්සේලා සංකාරූපේක්කාව ලබන්නේ. ඊන් යන ලබන්නේ නැහැ කවදා. ඉතින් සාරා සංකේ කල්ප ලක්ෂයකුත් වැඩි භාවනා කරලා ඔතෙන්ට එන්නේ. විපස්සනායෙන් වෙන් එහාට යන්න. ඒකට එදා රහත් වෙන්න පිනතිවිච්ච කෙනෙක් එදත් සංකාර වික්කාවේ හිටියේ. එදා ඉඳලා කල්පලක්ෂයක් පෙරම් පිරුව අසංකේ විස්සද්දකෝයේ තියෙන ඒත් හිටියේ ඔතනම. එහෙම කෙනෙක් දැන් අපි රහත්ෝදිය පතන එක. ඒ වෙලාවට ධර්මයක් ඇහෙනකොට එයාගේ සිහිය පිහිටනවා. යෝනිසෝ මනසිකාරයට අරමුණු වෙනවා. ඒ තුලම සමාධිය මතුවෙනවා. මොකද කරපු සමාධිය අර වචන දෙකෙන් ඒක කියන්නේ එළඹීගත් සිහිය. ඒක නිසා සමාධිය වැඩිලා ඒ වචනයක් දැන් අපි කියනවා සුතේ සම්පජානකාරී හොති. භාසිතේ සම්පජානකාරී හොති. සුතේ සම්පජානකාරී හොති කියන්නේ සිහියෙන් අහනවා. ඒක භවනාව. ඒකට භාවනාව තුළ තමයි මේ ධර්මයේ කරුණු ඔළුවට එන්නේ. ඒක අවබෝධය. සමාධියමයි. සමාධියේ මතුවෙන්නේ අර පෙර කරලා ඇත. ඒකනේ සමහර අයට දාරු පීවිලා. ඇයි ওই වනපදයක් අහනකොට පාරේ ගහතු? විපස්සනාවෙන් කොච්චර විපස්සනාව සම්පූර්ණ කරලා හිටියද? ඒ නිසා ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ පාරමී කොතෙක් පිරලාද අපි දන්නේ නැහැ. සමහර විට අවසාන හිත තමයි මේ වෙන්න පුළුවන්. ඒ නිසා නිර්භයව තමන් භාවනාවේ යෙදෙන්න ඕන. සමහර අයට සමතය පිහිටන්නේ. කලාතුරකින් කෙනෙකුට තමයි පිහිටන්නේ. සමහර අයට විපස්සනාව පිහිටන්නේ කොහොමද? සමහර අයට දෙකම පිහිටන්නේ. සමහර අයට දෙකම පිහිටන. මේ පෙර ආත්මවල කරගෙන අරගෙන ආපු හැටි. ඒ නිසා අපි දැනුත් උත්සාහ කරන්න ඕනේ පාර බුදුරයන් වහන්සේ දේශනා කළේ පෙර ආත්මවලින් ජීන කෙනෙක් කියලා නෙවෙයි. අද අද ඔබ විසින් කළ යුත්තේ නැපමණ. ඒ නිසා දවස් අවුරුදු 7ක් කාලය දුන්නා සතිපට්ඨාන සූත්‍රයේ එවං භාවේය සත්වස්සාන දිත්තේව ධම්මේ අඤ්ඤා උපදීදේසේ අනාගාමිතා මේ විදිහට සතිපට්ඨානය අවුරුදු 7ක් ඔබ කෙරුවොත් මේ ආත්ම භාවයේදීම ඔබ රහත් වෙනවා. ඔබ නොවුනොත් අනාගාමීව බ්‍රහ්ම ලෝකයයි. අනාගාමී. එහෙනම් අපි දැනගන්න ඕනේ අපි මේ අද කරන දේ අපිට අද අදම විපාක දෙන්න පුළුවන්. ආනිසංස හැටියට. නොවුනොත් මේක අපිට උපනිශ්‍රය වෙනවා. කොහෙටද යන්නේ? දිව්‍ය ලෝකයන්. මනුස්ස ලෝකෙ පුදින්න. දිව්‍ය ලෝකෙට එපා කියන්න එපා. හේතුව මේකයි. අපි මේ විදිහට සමත විපස්සනා වඩමින් ඉන්න කෙනෙක්. සීලය සම්පූර්ණ වෙච්ච කෙනෙක්. මරණයටපත් වෙනකොට අවසාන නිමිත්ත කුමක්ද? ගති නිමිත්තද? කර්ම නිමිත්තද? කර්මයේද කියන තුන එකක්. බොහෝ විට වෙන්නේ දුර්වල මනසක් ඇති මේ මරණ අවස්ථාවේදී ඔහුගේ හිතට අරමුණු වෙන්නේ අවසාන චිත්ත වීතියේ මොනවාද? මොනිසෝ මානසිකාරයෙන් බලන එක තමයි. ඒ නිසා ඒ වෙලාවට කියන්නේ මොනම විදිහකටවත් උඩ සමාධිය හොඳට වඩපු කෙනෙක් නම් සමාධි අරමුණක් අරගන්නවා බ්‍රහ්ම ලෝකයෙන් උපදිනවා විපස්සනා කරන විපස්සනා බලාපොරොත්තු සමාධිය වැඩිවත් උට ඒකෙන් ආර්ථයක් වෙන්නේ යම් දවසක සමාධිය තියන්න තැනකට එනවා. ඒදි භාවනා කරන්නට ලැබෙනවා, බණහන්ට ලැබෙනවා. ඕක කරනවා. ඒ වගේම අපි මනුස්ස ලෝකෙට ආවා. උපදින්නේ මේ සිතුවිල්ලෙන්. මේ සිතුවිල්ලෙන් අපි කුසල් චේතනාවෙන් අපි උපදිනකොට ඒ චේතනාව නිසා අපිව ගෙනියන්නේ මොකද්ද මේ වඩාගෙන ආපු සමාධි නිමිත්තෝ විපස්සනා නිමිත්ත තියෙනවා නම් ඒකක් අරමුණු වුණා නම් ප්‍රතිසන්දි විඥානයේ තියෙන එක ප්‍රතිසන්දි විඥානය කියන්නේ මුළු ජීවිතයම පවත්වන ශක්තිය සිතුවිලි සිතුවිලි සිතුවිලි සිතුවිලි විදිහට පිටින් අරමුණක් නැති විදිහට ඇති වෙන අපි දැන් තදන ඉන්නේ ඉන්නකොට අපි සිහි නැතුව ඉන්නකොට අපි මැරිලාද අපි සිහි නැහැ හිත නැද්ද හිත කියනවා කොහොමද ඊට තියෙන්නේ? අරමුණු ගන්නෙ නැහැ. කතා කරන්න බෑ, පෙනෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, හිතෙන්නේ නැහැ. අරමුණු නැහැ. නමුත් හිත තියෙනවා. අන්නේ සිත තමයි ප්‍රතිසන්දි විඥානය කියන්නේ. ඒ සිතම තමයි භවංගය කියන්නේ. එකක් නෙමෙයි, මෙරි මෙරි මෙරි මෙරි උපදී උපදී මෙහෙම යනවා. මේ ශනේක තව එකක්, මේ ශනේක තව එකක්. එහෙම ගිහිල්ලා මරණයටපත් වෙන්නේ ඔය සිතෙන්මයි. නමුත් ඔය සිතට පෙර සිත ඒ කියන්නේ අවසාන සිතුවිල්ල අරමුණ ගන්නෙ අර අපි දැන් වඩාගෙන තියෙන දේ. එතකොට කුසල් චේතනාව නිවන් පතාගෙන යන්නේ කොහෙද? මේක අරන් එතනින් පටන් ගන්න. සමහර කෙනෙක් ඒ මරණ මොහොතේදී හරියට යාට වීර්ය වැඩුණොත් සීය වැඩුණොත් ඒ දුක දිහා බැලුවොත් යෝනිසෝ මනසිකාරේ ඒ කියන්නේ සීනෝණින් බැලුවොත් වේදනාව වේදනාවක් හැටියට දැක්කනවා වේදනා විජ්ජ ඒකෙන් වේදනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වුණා නම් මොකෙන් වෙන්නේ? නිවනට යන්නේ. මේ වේදනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න. එක්ක අනිත්‍ය එක්ක දුක එක්ක අනාත්මේ එකකින් තමයි චුත වෙන්නේ. රහත් වෙන්නේ එකකින් මාර්ගඵල ලැබෙන්නේ එකකින් තුනෙන්ම නෙමෙයි. එක්ක අනිත්‍ය මෙනෙහි වෙනකොට එක්ක දුක මෙනෙහි වෙනකොට අනාත්ම මෙනෙහි. ඒ නිසා මේ පින්වන්ත පිරිසක් ඉන්නේ. සීලය හැබැයි හරියට තියනවා නම් ඔය කරන දේවල් ඔක්කොම Tamanට ගෙන යන්න ලැබෙනවා. හොඳයි වෙනත් ප්‍රශ්න තියෙනවද? මේ සබ්දතාවයෙන් වෙන ප්‍රශ්න තිබා. කොහොම හොඳයි ප්‍රශ්න නැති එක. මනම් අපි මේ වෙලාවේ හොඳ අපි ධර්ම දේශනාවකට සවන් දුන්නා. ධර්ම ශ්‍රවණය කිරීමත් භාවනාවක්. අපි ධර්ම ශ්‍රවණය කරනකොට හොඳම අරමුණක් තමයි ධර්ම ශ්‍රවණය. නිසා ඒකත් සුතමේ ඥානයක් අපිට ඇති වෙනවා. එපමණක් නෙවෙයි අපි සුසේ සම්පජානකාරීව පිටින සතිපට්ඨානයේ පිළිලා ධර්ම ශ්‍රවණය කළේ. මේ නිසා මේ යෝගාවචර පිළිසක් නිවන් අවබෝධ කිරීම පිණිස මේ උත්සාහ දරන වීර්යවන්තව කටයුතු කරද්දී මේ රැස් කරගත්තා වූ මේ අනුකම්පාවේ මහා කුසල සම්භාරයේ විශේෂයෙන්ම තම තමන් නවයින් පරිලෝසපත් වුණා වූ සියලු මේ ආත්ම පෙර ආත්මවල ඥාතීන්ට අනුමෝදන් කරමින් ප්‍රාර්ථනා කරන්නේ සියලු දෙනාට අපිට වගේම මේ විදියට පාරමිතා පුරාගෙන සන්සිල්ලේ නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ සියලු දුක් විඳින්න දේවා කියලා සියලු දෙවියන් ආදීන්ටත් අපි පින් අනුමෝදන් කරමු ඒ දෙවියොත් මේ පින් ලබත්වා සියලු භූතාත් මණ්ඩලත් පින් ලබත්වා සතුට වේවා සුවපත් වේවා සිහිවූතියෙන් වැඩෙත්වා අනිත් පාරමී පුරා නිවන් අවබෝධ කරත්වා මේ සියලු දෙනාටම මේ නිවන් මඟ පසක් කර ගැනීමට සියලු බාධක දුරු කර යහපත්ම මේ ගමන් යාමට දෙවියන් ආදීන්ගේ සියලු ආශිර්වාදය ආරක්ෂාව පීඨමයි කියලා දේවා එසේම තම තමන්ගේ දෙමව්පිය වැඩිහිටි ගුරුවරු ඥාති මිත්‍රාදීන් දතුරු කොට ඇත්තා වූ සියලු හිතායිත මැද සත්‍යෝ තම තමන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇතුළු සත්පුරුෂ මණ්ඩල අපෝපස්ථායක මණ්ඩලයන්තු සියලු හිතායතන ධාතු සත්‍යෝ මේ පින් ලබත්වා අනුමෝදන් වෙත්වා දසපේත්වා සපවත්වා ආයසෙන් වර්ණින් සපෙන් බලෙන් ප්‍රඥාවෙන් නිදි ගැටිත්වා සූසේ පාරමිතං පුරා චනසිල්ලේ නිවන් දකිත්වා තාවතාජ්‍යම් මේහි සම්බතං පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගමෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගමෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු සංසදාය ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාල සමාදුං සතං සමාදුං හෝතු යාව නිබ්බාන මිනා පුඤ්ඤ කම්මේන මාමේ සතං සමාධිමෝ විමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාය සමාධි සතං සමාධිමෝ